ඒකෙන් හුඟක්ම කරේ සම්පූර්ණයෙන් මගේ සමත භාවනාව තමයි. ඒගොල්ලෝ විපස්සනාව කියලා මේ කය නිවසන්නේ දනවල් බැලුවා නම් අපේ කත්තේ තරම් නම් මට සෑහීමකට පාතුන්නේ ඊට පස්සේ මේ අනිත් එක මට මේ ආනාපාන සතිය හුස්ම වදින තැන නිරවුල්ව දැනගන්න බැරි වුණා. ඒක නිසා මට ආනාපාන සතිය හරියට ප්‍රගුණ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. කාලය තුලම දැඟලුවට ඒක හරි ගියේ නැහැ. පස්සේ මම ස්වයංනාස කෙනෙක්ගෙන් ගැන කතා කරාම ස්වයංනාස කිව්වා ආනාපාන සතිය ප්‍රගුණ නැත්නම් විපස්සනා භාවනාව කරන්න ඒකෙදි පුළුවන් වෙයි හිත සමාධි කරගන්න. ඒක වඩාත් හොඳයි මේ ඔය ආනාපාන සතියකට වඩා මේක ඊට වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා ඒ ස්වාමීන් වහන්සේ මට ඉස්සෙල්ලම කිව්වා මේ කය ගැන බලන්න කියලා මේ ආශ්වාස වාතය තුල්ුණාම ඒක ඒ රස්නයයි ඇගේ තියෙන අර ලේවල රස්නයත් එකතු වෙලා ජීවිතයේ දැවිලා ඒ රස්නය හැමතැනම පැතිරිලා වායු හයක් ඇති වෙන විදිය කියලා ඒ වායු වල කොට්ටාස වාතය එතකොට අදෝගම වාසය කුස්සිත වාතයේ වශයෙන් වාසයක් හයක් ගැන කිව්වා ඊළඟට ඒ විදිහට බලන්නකො ඊළඟට පිටස්තරයක චිත්ත ක්‍රියා වායුවකින් ඇකරෙන්නේ ඒකට කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියලා තුනක් යොදලා ඒ තුන වෙන්නේ චේතනාවත් පළපුරුද්දත් ආහාර වලින් ලැබෙන ශක්තියත් මේ හේතුන් කරන කොටගෙන තමයි ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ කියලා ඔය ටික මෙනෙහි කරන්න කිව්වා. ඒක කරලා ඉවරනන් පස්සේ මට සලායතන වල හට ගැනීම. ඒ කියන්නේ ඒකට හේතු හතරක් කිව්වා. ඒක දැන් රස ගැන කිව්වොත් චක්කු ප්‍රසාදය, ඊළඟට ආලෝකය, ආසේ මේ රූප සටහනයි ඊළඟට චේතනාව වගේ හයටම බලන්න කිව්වා හයටම බැලුවා ඊළඟට කිව්වා ඔයක කොහොමද දැන් වෙන්නේ කියලා මං කෝ මේක හිතෙන් කියලා පේන්නේ හරියට හරි එමනම් මේක හිතයි හිතත් නැති වෙනවා ඒකනම් ඒකදී අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වා මේ ඒ හැම එකටම අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා ඒකත් කරා ඊට පස්සේ දැන් කරගෙන යනකොට මේ මේකෙදි ඉතින් මට තේරුණා ඊට පස්සේ මොනවා කරනවද කියලා. ඔහොමයි අතරේ මගේ දුවගේ යාළුවෙක් කිව්වා මේ මෙත් මිසිරි අරණ කියලා මෙත් මල් අරණ කියලා වැඩසටහනක් තියෙනවා YouTube එකේ ඒක බලන්න. ඔබගේ කොම් ප්‍රශ්නේ එකෙන් විසඳෙයි කියලා. ඇත්ත වශයෙන්ම මේක බැලුවම පුදුමාකාර විදිහේ සන්තෝෂයක් ලැබුණා. මොකද මම තැන් තැන් වල ඉතලා එක එක විදිහට හිර වෙලා මේ ධර්මයේ හොයාගෙන යන මට ඒක මාමා මහ නිවන වගේ තමයි ඒක සන්තෝෂයේ පුදුම විදිහේ සතුටක් ලැබුණා. ඒ මේ වැඩසටහන් භාවනා දෙක තුනක් කහනකොට ඉන්පස්සේ මම කොහොම හරි හොයාගන්න ඕන කියලා මේ දුව හොයලා දුන්නා මේ නුම්මරේ නිසා වහන්සේට කතා කරන්න කියලා. දැන් මේකයි ඊට පස්සේ ඒ අනුව මම ටිකක් මේ මේ මානසිකාර කරා. දෙන්නේ මට තේරුණා දැන් මේ ඇහැට රූපයක් ගැටෙනකොට එන වට දෙක වහන්සේගේ දේශනා වලින් තමයි මම එක දැනගත්තේ වටේ පළවෙනි වටේ දෙවෙනි වටේ ඒ දෙක තේරුණා ඊට පස්සේ තේරෙනවා මේක නාමකය පිටිල සම්පස්සේ තමයි මේ තියෙන්නේ. එතකොට මේකත් මනසමයි. මේ එතකොට දැන් යමක් දකින්නවා කියන්නේ ඒකේ ඒක වර්ණයත් හැඩතලත් තමයි මනසට එන්නේ. එතකොට ඒ එහෙම නැතුව පිට තියෙන දෙයක් නෙමෙයි මේ මනසටම එන හැඩතලත් වර්ණයක් තමයි මනසෙන්මයි මේක දකින්නේ කියන එකද මනසත් හට ගන්නවා නිරුද්ධ වෙනවා ඒ වගේම ඒක නිරුද්ධ වෙනකොට සියල්ල නිරුද්ධ වෙනවා. ඊට බාහිර දෙයක්වත් නැහැ. මනසත් නැහැදුණා. සියල්ලම නිරුද්ධ වුණා කියන තත්යකට එතුණා. ඒක ඒ වගේ වැටහීමක් තියෙනවා සයන්. මට තේරෙන්නේ නැහැ කොහොමද ඒ දැක ඒ දැනීම ඒ දැන ගැනීම කොහොමද ප්‍රායෝගිකව මම ඉදිරියට ගෙන යන්නේ මේ භාවනාව කියන එක ගැන ඔබ වහන්සේගෙන් දැනගන්න තමයි මම මේ කතා කරන්න උත්සාහ කරේ. ඔබතුමාගේ වයස කීයක් වගේද? මගේ දැන් අවුරුදු 85ට කිට්ටු වෙනවා. තව මාස 3කින් 85ක් වෙනවා. අප්‍රේල් වලදී 85 වෙනවා. හොඳයි. එතකොට ඔබතුමා සාමාන්‍යයෙන් වෘත්තීය පැත්තෙන් මොන වගේ දේවල් කළාද? මම කවුන්ටන් කෙනෙක් වශයෙන් වැඩ කරා ලංකාවෙත් වැඩ කරලා තියෙනවා පිටරටත් වැඩ කරලා තියෙනවා ගණකාධිකාරියක් වශයෙන් එතකොට තමයි වැඩ කරේ ඒ කවුන්ටන් කෙනෙක් විදිහට කටයුතු කරන කාලෙදී ධර්මයට යන්තම්වත් යමුනේ නැද්ද ඇත්ත වශයෙන්ම ධර්මයට යමුනේ නැහැ අනිත් එක මම ලංකාවේ පිට හිටියා පව කියන්නේ ටිකක් අවුරුදු 45 වගේ වෙනකොට තමයි මම ලංකාවේ පිට වුණේ. ළඟට අවුරුදු 60 වෙනකල් මම පිට හිටියේ. ඉතින් ඒ දින කිසිම හැම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒවයි පන්සලුත් නැහැ. ඉතින් හැම ධර්මයට නෑ ලංකාවට ආවට පස්සේ රිටයර්ඩ් මේ රිටයර් වුණාට පස්සේ තමයි ධර්මය ගැන පොඩ්ඩක් හරි කරන්න පටන් ගත්තා. මම පටන් ගත්තේ ඉස්සෙල්ලාම YMBA එකේ සිල් සමාදන් වුණා. ඉතින් ඔහොම තමයි පටන් ගැනීම වුණේ ඒ විදිහට. පස්සේදී කාලෙදී තමයි මම භාවනාවට යොමු වුණේ. පසු කාලයකදී. දැන් මෙතනදී මේ බුද්ධෝත්පාද දේශනා කීයක් වගේ අහලා තියෙනවද? මං හිතන 10ක් 12ක් වගේ මං ඇහුවා. ඊට පස්සේ ඒක ඒ ඒ දේශත් ඒ ඔක්කොම ධර්ම සාකච්ඡාවටද සම්බන්ධුනේ. එහෙමයි ස්වාමීන් අර මහත්තයෙක් එක්ක කරපු සාකච්ඡාවක් මම අහගෙන ඉතින් අර කන්ටිනියස්ලි පැය දෙකක් වගේ විනාඩි මම හිතන්නේ පැයකමාරක් වගේ ගියා එකක් ඉවරන අනිත් එකේ මහත්මයා ඊට පස්සේ අර මුස්ලිම් කාන්තාවක්ගේ මේ සාකච්ඡාවකට හොංකන් දුන්නා අර මහත්මයා අර කැනඩාවේ ඉන්න මහත්මයාද නැත්නම් අර ගුරුවරයා දෙකයි ඇහුවේ ඒ මහත්මයාට මේ සක්මන් කරනකොට කියන්නේ ඇවිදින්න යනවා එතකොට මේ වතුර වැලක් ළඟ වාඩි වෙලා හිටියා එතකොට ඒක දැක්කා ඒ විදිහට කියන මහත්ෙක් හිටියේ ඔව් සාමාන්‍යයෙන් ගස්කොලන් සෑම දෙයක්ම මේ කම්ප්‍රවාහයක් වගේ දකින්න කියලා බුද්ධෝත්පාද දේශනා 100කට වැඩි අහලා තිබ්බා ඒ මහත්මයා විශාල කාලයක් බුද්ධෝත්පාද දේශනා විශාල ප්‍රමාණයක් අහලා ඒ අනුව කටයුතු කළා තිබ්බා ඒ මහත්මයා ඒ අනුව තමයි ප්‍රායෝගිකව ඒ නිවන අත්විඳින කෙනෙක්. නිවන් දකින මහත්මයෙක්. ඒ කියන්නේ ආර්ය භූමියේ ඉන්නේ. ආර්ය අපිට සත්‍ය පුජ්‍යලේ පනවන්න බෑ. ආර්යයන් වහන්සේමක් විදිහට තමයි දැනුනේ දියුණු කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍ය පෘථග්ජන භූමිය අවිභවාගිය ඒ හොඳ සත්‍යයක්. ඒත් එක් වශයෙන් හැමයි සයින්නම්. ඉතින් එතෙන්ට ඇත්තටම ධර්ම ශ්‍රවණේ තමයි මෙතන මුලින් ගොඩාක් වැදගත් වෙනවා මේ සත්‍ය ධර්මයේ ඕනි ශ්‍රවණය කරන්න. නිකන් ඔය තුරංගනා කතා වගේ නිකන් ඔහේ එහෙම ඒවා ගඩක් නෑ නෑ දැන් කිසිම බණක් අහන්නේ ඊට පස්සේ අර ටීවී එකේ බෞද්ධ නාලිකාවේ ප්‍රඥා නාලිකාවේ එහෙම තියෙන කලින් බණ අහා හිටියා. නමුත් ඒ නාලිකාවලලත් දේශනාවල් දැන් මම ශ්‍රවණය කරන්නේ මේ YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒ බණ තමයි දැන් කරන්න මම හිතන්නේ මගේ දුව දැන් දේශනාව දැන් ඔබතුමා ඇත්තටම මුලින්ම මුලින්ම මේ පිළිසුදු මනසකින් මේ මේ සත්‍ය ධර්මයේ කුමක්ද කියන එක ඉස්සලම හරියටම පිරිසුදු කරගන්න ඕනේ. එහෙමයි. එතනින් තමයි පටන් ගන්න ඕනේ. මොකද දැන් අපි දැන් ගොඩාක් මේ කතා බහ කරනවා ගොඩාක් අය අපෙන් අපෙන් ඇත්තටම ඒ උදව්ව උපකාරය බලාපොරොත්තු වෙනවා මේ නිවැරදි කරගන්න යන මාවත පිරිසුදු කරගන්න ඒ වගේම ප්‍රතිඵල ඒ ඒ කියන්නේ ප්‍රායෝගිකව යථාර්ථයක් විදිහට ඒ අයගේම ප්‍රත්‍යක්ෂතාවයට ඒ අයම ඒ අය දකිමින් විඳිමින් යන ගමනට යොමු කරන්න කියලා. ඉතින් එතන ඒ ඉල්ලීම සාධාරණයි. හැබැයි එතනදී බොහොම කෘතඥ වෙන්න ඕනි. ඒ කියන්නේ හැමෝම අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙන්න ඕනි. ඒ කියන්නේ ධර්මය කියන්නේ පුජ්‍යලයක් එහෙම සත්‍යයේ කතාවක් නෙමෙයි. එහෙමයි. ධර්මය කියන්නේ අනාත්ම ධර්මතාවයක් තමයි මේ අවබෝධ කරන්න තියෙන්නේ. මෙතන සත්වයේ පුජ්‍යලයක් නැති බවයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මේ ස්වභාවික මේකේ සිස්ටම් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතන නේතම් මම නේසෝමස්මි නමේසෝ අත්තා කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැති බව. අවබෝධ වෙනවා කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕන. මුලින් දැනගන්න ඕනේ ඒක කොහොමද කියන එක එහෙම වෙන්නේ. සත්වේ පුජ්‍යලයක් නැති උනේ කොහොමද කියන එක අපිට එකපාරටම දැන් අහුවත් එහෙම අපිට දැනෙන්නේ අපිට මේ ආත්මීය ස්වභාවයක් දැනෙනවා. ඒතර ආත්මයක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒක දෘෂ්ටියක් සක්කාය දෘෂ්ටි. ඒක ඔන්නෝය අවබෝධයෙන් අපි නිවැරදි දිශානතියට කටයුතු කළේ නැත්තම් අපි කොහේ හරි හිර වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හොඳින් ඒක එතන 100ට එළබ ගන්න ඕනේ 100 එළබ ගන්න ඕනේ තැන එතන තමයි. මොකද බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා විදිහට ගිහිගේ නික්මෙලා මේ සත්‍ය සොයා යන ගමනේදී උන්වහන්සේට ඕනෝනේ සත්‍ය මේ දුකට වැටෙන හේතුව දුකින් මිදෙන්න. මේ කුමද්ද සත්‍ය කියන එක කුමද්ද මේ වෙන්නේ කියන එක අවිද්‍යාව ඇත්තටම උන්වහන්සේ ඇත්තටම හේවි සත්‍ය. ඒ කියන්නේ සත්‍ය ගවේෂි. ඉතින් එතනදී පස්වගතවස තමයි ගුරුවරු හිටපො. නමුත් උන්වහන්සේලා අර රූප ධානවල පාවි පාවි හිටියා. ඒ උන්වහන්සේට සිද්ධාර්ථාවතුමාට තේරුණා මෙතනින් පරයන්කේ ඉන්නකම් ඉන්නවා පාවි පාවි පරයන්කේ නැගිටලා මූලික කෘත්‍ය කරන්න යනකොට පිරිනව. එහෙමයි. එතකොට කෙනා ඉන්නවා. එතකොට එතන දුක තියෙනවා. ඇලෙනවා ගැටෙනවා. ඊට පස්සේ සිද්ධාර්ථවස්තුමා ගුරුවරු පස්වගතවස ඒ ඒ තමන්ට තියෙන ගෞරවය වෙනයි අත්හැරියා මොකද එතනින් දුකෙන් මිදෙන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ වුණා. තාපසතුමා ඊට පස්සේ සිද්ධාර්ථවස්තුමා ආලාරකාල මුද්දකරාමුතර ඊට වැඩිය දියුණු මට්ටමේ එන්න නිසා උන්වහ ගියා මේ මාර්ගය සාගේ. නමුත් ආලාරකාලාම උද්දකරාම පුත්‍රත් අරූප ධානවල පාවි පාවි හිටිය ඊටත් වැඩිය හොඳට පාවෙව. තමයි සිද්ධාර්ථවස්තුවට තේරුණා මේකෙන් පළක් වෙන්නේ නැහැ කියලා. මොකද එතන පරයන්කේ ඉන්නකන් ඉන්නවා පාවි පාවි පරයන්කෙන් නැහැ කියලා මූලික කෘත්‍යයන් කරන්න නැගෙනකොටම ඒව ඔක්කොම ආයිමත් ආත්ම ආත්ම ස්වභාවයත් එක්කලා අර දුක තියෙනවා. අලිනවා ගැටෙනවා. එතකොට බුදුන් වහන්සේට වැටහුණා මේක තියෙන්නේ දැන් ආත්මය තියෙනකන් තියෙනවා. ආත්මය කියන්නේ සිත. සිත තියෙනකන් තියෙනවා. දැන් සිත හැදෙන්නේ කොහොමද කියන එක තමයි බුදුන් වහන්සේ ගවේෂණය කරන්නේ. ඊට පස්සේ. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ඇත්තටම පටිච්ච සමුපාදය මෙනෙහි කරන්නේ සිත හැදෙන හැටි තමයි. ඒ තරයි අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා ඔය පටන් ගන්නෙ පටිච්ච වෙන හැටි. එන අරමුණනේ සිත කියන්නේ. අරමුණ කොහොමද ඒ හැදෙන්නේ? කොහොමද මේක මෙතන සිතක් හැදෙන්නේ කියන එක තමයි ඔය පටිච්චසමුප්පාද විහරණය තුළ තියෙන්නේ. ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන මහනිදාන සූත්‍ර, මදුපින්ටික සූත්‍ර, සලායතන සූත්‍ර, ස්කන්ධ සූත්‍ර, උපාදානස්කන්ධ සූත්‍ර මේ සේරම බැලුවාම සිත හැදෙන හැටි තියෙන්නේ. දැන් සිත හැදෙන හැටි දැනගත්තොත් දැන් මායාව රැවටිලා ඉන්නේ හිතටනේ. එහෙමයි. ඒ හිතට රැවටිච්ච හින්දානේ දුකක් ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මේ සිත මේ විඥාව කරන හැටි දැනගන්නවා වගේ තමයි සිත හැදෙන හැටි දැනගන්නවා කියන්නේ. එහෙම වුණොත් මේ විඥාව මායාවෙන් මිදෙන්න පුළුවන්. එතකොට තමයි සිතෙන් මිදෙන මගක් තමයි නිවන් මඟ කියන්නේ. එහෙමයි. එතකොට ගින්න කියන්නේ ගින්න කියන්නේ සිතුවිලි. එහෙමයි. සිතුවිලි වල ගින්න නිවීමයි ජීවන කියන්නේ. එහෙමයි. එතකොට මේ හිත හැදෙන හැටි දැක්කොත් විතරයි මේ ගින්න නිවන්න පුළුවන් වෙන්නේ. මොකද හැදෙන තැනින්මයි නිවන්න ඕනේ. හැදෙන්නේ නැති කරගන්න වෙන ක්‍රමයක් නැහැ. හැදුනට පස්සේ පත්තු වෙනව කොහොමද? එහෙනම් හැදෙන හැටි දැනගෙන නොහැදෙන විදිහට කටයුතු කරන එකයි නිවන් මාර්ග ප්‍රතිපදාව තියෙන්නේ. මේක බොහොම සරලව අපි ඉස්සල්ලාම හරි නිවැරදිවම මේක මේක හොඳට ප්‍රවේශ වෙන්න ඕනේ නිවැරදි තැනින්. එතකොට යා යුතු මාවත ලිපිනේ දැනගෙන යනවා වගේ තමයි අපි දන්නවා අපි මොකද්ද කරන්න යන්නේ කියලා. අපි කරන්න යන්නේ අපේ හිත හැදෙන හැටි දැනගෙන හිතින් මිදෙන්නයි. දැන් අතරමං වෙන්න ක්‍රමයක් නැහැ. මොකද දැන් එන්ඩ් එකක් තියෙනවා ආරම්භයකයි අවසානයයි දැන් පේනවා. අවසානය තමයි සිතෙන් මිදෙන එක. ආරම්භය තමයි සිත හැදෙන හැටි දැනගන්නේ. දැන් ඔන්න ඔතන තමයි විදර්ශනාවක් තියෙන්නේ. මොකද සිත දකින එකයි විදර්ශනාව. විදසු නුවණක් ඕනි විදගෙන යන නුවණක් ඕනි මේ සිත හැදෙන ඒ අරමුණ විදගෙන යන නුවණකින් දකින්න ඕනි ඇත්ත මොකද්ද කියන්නේ. දැන් සිත කියන්නේ අරමුණු. එහෙමයි. ඔක ලියා ගත්තාම සිත කියලා වෙන දෙයක් නැහැ. සිත කියන්නේ මේ මොහොතේ එන අරමුණ තමයි සිත. හැම මොහොතෙම අරමුණක් එනවා නැති වෙනවා. සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. එතකොට අරමුණේ සත්‍ය දකින්නවා කියන එක තමයි එතකොට සිතේ සත්‍ය දකින්නවා කියලා කියන්නේ. ඒකයි යථාභූත ඥානය කියන්නේ. යථා ඒ කියන්නේ සකස් වන ආකාරය තමයි යථා භූත වෙන ආකාරය කියන්නේ. භූත වෙනවා කියන්නේ සකස් වෙනවා. යථා කියන්නේ ඒක නිවැරදිව සකස් වන ආකාරය දැනගන්න. යථා පරිදි දැනගන්නවා. දැන් යථා භූත ඥානය කියන එක Taman දැන් අවබෝධයක් වෙනවා. හරියටම හිත හැදෙන හැටි දැනගන්න ඕනි කියන එක. එතන තමයි මූලාරම්භය. එතකොට තමයි අපි කියන්නේ ඉපදෙන තැනට යන්න ඕනි කියලා. එහෙම. අපි ඉපදුණු පුංචි දරුවා ගාවට අපි යන්න ඕනි. එහෙමයි. අපි ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. ඉරක් තියනවාද, හඳක් තියනවාද, ක්‍රිස්තියානිද, මුස්ලිම්ද මුකුත් දන්නේ නැහැ. බුද්ධ ආගමේද මේ ලංකාවද, ඉන්දියාවද, ඇමරිකාවද මේ ඉපදෙන පුංචි දරුවා මුකුත්ම දන්නේ නැහැ. එතකොට ඒ පුංචි ඉපදෙන මව්කුසෙන් එළියට එන පුංචි දරුවා අපි ඒ ඉපදුණු තැනට ගියොත් ආපස්සට ආපස්සට ආපස්සට ගියොත් ඔතනින් තමයි ප්‍රභාස්තර සිත අපිට හමු වෙන්නේ. ප්‍රභාස්තරං චිත්තං මූලේ. ඒතරයි මූලේ කියන්නේ. ප්‍රභාස්වරං චිත්තං කියන තැන රාග, දේශ, iriසියා, වෛර, ක්‍රෝධ මොනවත් නැහැ. සංඛාරා නැහැ. එහෙම. සංඛාරා කියන්නේ අපි මේ දාගත්ත මේස, පුටු, ඇඳන් ඒ කිසිම නාමයක් නැහැ. පුංචි දරුවා මොකුත් දන්නේ දැන් ඔන්න ප්‍රභාස්වරං චිත්තං සංකිතේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨා යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක්. අන්නේ සුදු රෙදි කඩ කිලිටු උනේ කොහොමද කියලා බලන්න එතනයි ආරම්භය. අන්න එතකොට තමයි වැටහෙන්නේ දැන් ඉපදුණු දරුවා මුකුත් දන්නේ නැත්නම් කම්පියුටරේ දත්ත දානවා වගේ මේකට එතකොට දත්ත එකතු වෙලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා ප්‍රභවයේ මූලය. ආරම්භක ස්ථාන. ඒ ප්‍රභවයේ මූලයේ emptiness හිස් රෙදි සුදු රෙදි කඩ. එතකොට මේ මෙතනට අර කම්පියුටරට දත්ත දානවා වගේ මෙතනට සංඛාර එකතු වුණු ආකාරයේ අපි දකින්නවා නම් හරිම ගැඹුරුයි මේ කියන ටික. හොඳින් අහගන්න. ඒ කියන්නේ එළියෙන් එන ආලෝක හැඩතල අපි උපමාවක් විදිහට ගත්තොත් පුංචි දරුවට ළඟින්ම ඉන්නේ අම්මානේ. එතකොට අම්මාගේ හැඩතලයට බාහිරින් શબ્දයක් දානවා අම්මා කියලා. පුතේ මේ අම්මා. ආයි ලෝක සැරිසරේට අම්මා අම්මා කියලා බාහිරින් මේ શબ્ද දානවා. ඒක අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙල් එනවනේ සංඛ්‍යාතේ සමාන නිසා. අන්න ඒ වගේ බාහිර අම්මා කියන සද්දෙට අර හැඩතලේ වර්ණාලෝකයක් එක්කම සද්දෙකුත් එනවා. දෙක එකට එකතු වෙනවා සම්පටිච්ඡන්න වෙනවා. අන පටිච්ච වෙනවා එකතු වෙනවා. මේක ස්වභාවික සංසිද්ධියක් සිද්ධ වෙන්නේ. ඒ එකතු වෙනවා සද්දයයි අර දික්ක සුත සද්දයයි වර්ණයයි එකට එන නිසා එකටව එකතු වෙලා අපේ අර බාහිර ශබ්ද අම්මා කියන ශබ්දෙට අර ස්වරාලේ මෙතන ප්‍රතිකම්පණය වෙනවා. අහස විදුලි කරනකොට ජනල් හැලෙනවා වගේ මා මා මා ගාලා අවුරුද්දක් විතර යනකොට අම්මාගේ අර වායුවත් එක්ක විසිල් එක වගේ වදින අරක ප්‍රතිකම්පණය මා මා ගාලා අම්මා කියයි. එතකොට මේ අම්මා කියන ඒ શબ્දේ එළියට එන්නේ අර හැඩතලයේ ආලෝක හැඩතලයේත් එක්කම තමයි මේක ස්පන්දනය වෙනවා. ඒක මේ ස්පන්දනය වීම ස්වභාවික සංසිද්ධියක්. දැන් මේ මොහොතේ කෝල් එකක් දීලා අම්මා කිව්වහම අර මුලින් අර තිබුණු ආලෝක හැඩතලය ඔබතුමාට ඒ සද්දෙත් එක්කම එනවා. ඒකයි දැන් අම්මා කියලා කෝල් එකක් දුන්නා ඔබතුමාට ඔබතුමාගේ අම්මගේ රූපෙම වෙනවා. දැන් ඔබතුමාගේ යාළුවෙක්ගේ යාළුවෙකුට අම්මා කියලා කෝල් එකක් දුන්නොත් ඔබතුමාගේ අම්මගේ රූපය ආටම වෙන්නේ නැහැ. එයාට හැඩ ගැට ගැහුණු රූපේ වෙනස්. මේ විදිහට ඔබතුමා ඉපදුණු දවසේම ඇමරිකාවට ගෙනිච්චොත් එතන ශබ්ද වෙනස්. හැඩතල වෙනස්. ඒ වගේම ඉපදුණු දවසේ චීනට ගෙනිච්චොත් එතන ශබ්ද වෙනස්. චීන් චීන් ගාලා ශබ්දයක් දානවා. ඒකට ඒ ඒ ශබ්ද තමයි එතන ගැට ගැහෙන්නේ රූපවලට. එතන ඇමරිකාවට ගෙනිච්චොත් එතන මද ඒ වගේ ශබ්ද ඒවා තමයි ගැට ගැහෙන්නේ. ඉන්දියාවට ගෙනිච්චොත් ඉපදුණු දවසේම ඉන්දියාවේ දෙමාපියෝ ගාව හැදුනොත් එතනත් අර කියන දමිළ භාෂාව Hindu භාෂාව තමයි શબ્දේ. ඒ විතරක් නෙමෙයි සතෙකුට උනත් එහෙමයි. සතාට උනත් ඒ දෙන શબ્ද තමයි සතාගේ શબ્ද උදාහරණයක් විදිහට ගිරවේ gedara තියාගත්තොත් පොඩි කාලෙම ඒ ගිරවත් සිංහල ඒ શબ્දෙම දානවා භාෂාව. ඒකිනුත් අපිට තේරෙනවා මේ શબ્දෙට શબ્ද තමයි එතකොට හිත කියන්නේ. ධ්වනියක්. ධ්වනියක් කම්පනයක්. කම්පන ශක්තියක්. හිත කියලා ආත්මීය කතාවක් මෙතන අනාත්ම ධර්මයක් තියෙන. ආත්ම කතාවක් නැහැ. නේතම් මම නේසවමස්මි නමේසෝ අත්තා කියන්නේ කවියක් නෙමෙයි. මෙතන කෙනෙක් නැති බව. දෙයක් නැති බව. ආත්මයක් නැති බව. වැටහෙනවද? මේක අවබෝධ කරන ධර්මයක්. එහෙම නැතුව මේක වෙන වෙන වෙන වෙන ඒවට අපි පුරුදු පුරුදු විදිහට ගිහිලා බෑ. මේක අපි හැම වචනයකම අවබෝධයට යන්න එහෙම වුණොත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැත්නම් අපි නිකන් ඔහේ නිකන් අර දැනුමක් විතරක් අර එකතු කරගෙන යන අය වෙනවා. එහෙමයි. කවදාවත් අපි අපි අර මනුස්සයා කියන ඒ ඒ බුද්ධිය කියන තැනින් අපි යන්නේ නැහැ. නැත්තම් සත්තුන්ට මේක තේරෙනවා. සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ. මනුස්සයාට මේක තේරෙන්නේ මනුස්සයාට උසස් අතර මේක තේරුම් ගැනීම වටහා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මෙන්න මේ සිස්ටම් එක ස්වභාවික සංසිද්ධියක්. දැන් බල්ලෙක් වගේ සතෙකුට කෑම දෙනකොට පිඟානට තට්ටුවක් දානකොට බල්ලටත් අර රූපෙම හැවෙනවා කෑමවල. එයා බුරනවා. එයාගේ කටේ කෙල එනවා. ඒතකොට ඒකම ගස්වලත් තියෙනවා. විද්‍යාගාරවල පරීක්ෂණ කළා තියෙනවා ගස්වලට සෙන්සර්ස් දාලා හයි කළා. ශබ්ද දැම්මහම ඒ ගහේ සෙන්සර්ස් වලට දැනෙනවා. එතකොට මේක ස්වභාවික සංසිද්ධියක්. හිතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. චිත්තේ කියන එක කම්පන ශක්තියක්. මේක ශක්තියක් කියලා කියන්නේ කොහෙවත් කොහෙවත් ඒ කියන්නේ ඒ මොහොතේම ජෙනරේට් වෙනවා. අර බයිසිකල් ඩයිනමෝවේ උපමාව අපි වෙන්නන්නේ ඒකයි. අපි පුංචි කාලේ පැදපු බයිසිකලේ ටයර් එකට චුම්බකය හේතු කරාම එතනින් අර අතු පාට නිල් පාටයි වර්ධකයක් ඇවිල්ලා ඉස්සරහා ලයිට් එක පත්තු වෙනවා. හැබැයි ටයර් එක කැරකෙනකොට ලයිට් එකේ මොහොතමයි පත් වෙන්නේ. ඒ මොහොතමයි කරන්ට් එක උපදින්නේ. එතකොට ටයර් එක කැර ටයර් එකයි ආලෝකය අතර කිසිම සම්බන්ධයක්වත් නැහැ. එහෙමයි. හැබැයි ටයර් එක කැරකුනේ නැත්තම් ලයිට් එකක් නැහැ. ලයිට් එකක් නැහැ. එහෙමයි. එතකොට ලයිට් එක කියන්නේ ආත්මය. ආලෝකය. ආලෝකය කියන්නේ ආත්මය. හැබැයි මේ ආත්මය හැදිලා තියෙන්නේ බලනකොට අර ටයර් එක කැරකෙන ඉඳලා. හරි. දැන් මේ හේතුඵල ධම්. බාහිර ආලෝකයක් නැත්නම් අපිට පේනවා කියන ස්පාර්ක් එකක් නැහැ. ස්පාර්ක් එකක් අපිට මේ ආලෝකයක් නැතුව චක්කු විඤ්ඤාණ සිතක් උපදින්නේ නැහැ. එහෙමනම් මේ චක්කු විඤ්ඤාණ සිත කියන එක ඇඟ ඇතුලේ නෙමෙයි තියෙන්නේ. අයි ආලෝකයක් නැත්නම් පේන්නේ නැත්නම් දැන් ඇඟේ තියෙන හිතක් නම් අපිට අන්ධකාරේ පේන්නේ නැහැ ආලෝකයක් ඕනේ එහෙමයි සයන්. කිසිම දෙයක් නෑ මෙතන. මෙතන තියෙන්නේ හේතුඵල ධමයක්. ඒ කියන්නේ ආලෝකයේ තිබ්බොත් තමයි ඒ මේ පෙනීම කියන චක්කු විඤ්ඤාණ සිත උපදින්නේ. ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ල තමයි ප්‍රතිබිම්බේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියේ දැන් අපි ගන්නවා බාහිර පොත. අපිට දැන් මේ මොහොතේ අපි උපමාවක් ගමු දැන් අපි පොතක් දකිනවා. උපමාවක්. දැන් මේ යන අරමුණ තමයි සිත තමයි පොත. දැන් මේ අපිට පොතක් පේනවා. හැබැයි දැන් එළියේ පොතක් කියලා එකක් නැහැනේ. එහෙමයි. එළියේ තියෙන මහා භූතනේ. ඒවා ගිනි ගත්තොත් ඒවා අළු වෙලා නැති වෙලා යනවා. පටවි ආපෝ තේජෝ වායු ඝන ද්‍රව වායු අයිස් කැටේ ගිනි රස්ති වැඩි වුණොත් ද්‍රව වෙනවා තව ටිකක් රත් වුණොත් වාෂ්ප වෙලා නැති වෙනවා මැටි ටික එක හැඩයකට අපි කියනවා මල් පෝච්චිය තව හැඩයකට කියනවා වළඳ, තව හැඩයකට කියනවා කලය, තව හැඩයකට කියනවා පිඟාන, තව හැඩයකට කියනවා කෝප්පේ. හැබැයි අලියෙක් වගේ සතෙක් ආවොත් ඔක්කොම මැටි විතරයි පාගගෙන යනවා. අපිට වටිනාකමක් තියෙනවා අර අර නම් ගොඩක් තියෙනවා ඒවට වටිනාකමකුත් තියෙනවා ඇවිල්ලා. ඒවා සංකාර. හිතන ඒවා. බාහිර තියෙන ඒවා නෙමෙයි. අපි පොත කියන එක බාහිර තියෙන එකක් නෙමෙයි අපි දාගත්ත શબ્දයක්. අර අම්මා කියලා දාගත්තා වගේ මුලින්ම මොන්ඩිසෝරි යනකොට පුතේ මේ කහ පාට, රතු පාට, yellow, red, blue මේ oval, මේක triangle ඔය පුංචි දරුවන්ට ඔක්කොම දත්ත දානවා. අර හැඩතල පෙන්නලා අර ඒවට ශබ්ද දදා එකතු කර කර යනවා කියන්නේ. කම්පියුටරේට දත්ත දානවා වගේ. එතකොට මේ සිංහල භාෂාවේ අපි දාන මේ මේ ශබ්ද දැන් අපි ඇමරිකාව එක්කෙනෙක් මෙහි ලංකාවට ආවොත් එහෙම එයා ඒව දන්නේ ඒ හැඩ ඒ ඒ සබ්දෙට යට රූප නැහැ. දැන් රූප ගැට ගහලා නැහැ. මේ සබ්දයයි රූපයයි ගැට ගැනීම තමයි නාමයයි රූපයයි ගැට ගැහෙනවා කියන්නේ. නාම රූප නාම රූප පත්‍යා විඥාන. දැන් මෙන්න මේ සංසිද්ධිය නොදන්න කම තමයි අවිද්‍යාව. එහෙමයි. ඒ අවිද්‍යාව නැමැති නොදන්නකම නිසා අපිට දැන් බාහිර අම්මා ඉන්නවා, පොත තියෙනවා, මේසෙ තියෙනවා, ඔක්කොම දැන් තියෙනවා. රත්තරන් තියෙනවා, මේ කෝප්ප තියෙනවා, මේ එක එක දේවල් තියෙනවා. නාගස්, අඹගස්, නුගගස් නම් ඕන තරම් දාතයි. ඔක්කොම ශබ්ද විතරයි. දැන් මෙතන සුද්දෙක් ආවොත් එයා ඒවට මේස කියන්නේ නැහැ. එයා ටේබල් කිය. ඒ වගේ එයා දාගන්න ශබ්ද වෙනස්. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේක මෙන්න මේ සත්‍ය දැන ගැනීම තමයි ඇත්තටම අර අවිද්‍යාව තමයි නොදැනීම. ඒ අවිද්‍යාව නිසා තමයි මේ නාමයයි රූපයයි ගැට ගැහුණු සංකාරය අපි දන්නේ නැත්තේ. Mm-hmm. දැන් මෙතන අම්මව මතක් වෙනවා සුවදෙනුත්. Mm. සමහර අය අම්මා අම්මා මැරුණත් අම්මගේ සාරිය හැම සුවදෙනකොට අම්මගේ මතක් කරලා අඬනවා. Uh-huh. එතකොට මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ ආයතන පහේ ප්‍රසාද වීම. අර ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනා වගේ තමයි ස්පාක් වෙන එක. ඒ ස්පාක් වෙන එක තමයි ප්‍රසාදය කියන්නේ. ඒ ප්‍රසාද තමයි ස්පාක් වෙන එකේ මිලිවොට් 5ක විතර අර ශක්තියක් උපදිනවා කරන්ට් එකක්. අර බයිසිකල් ඩයිනමෝ වගේ. ඒකයි මේ විඥාන ශක්තිය කියන්නේ. ඒක තමයි අපිට මේ ආත්මීය නිකන් තියෙන වලට දැනෙන අර අර තියෙන කරන්ට් එක තමයි මේ ආත්ම ගතිය. මෙතන සිස්ටම් එකක් තියෙන්නේ. රොබෝ වගේ. ඒක ඇවිල්ලා අර චිත්තේ කියන එක ඇවිල්ලා ඒ ඒ අර එන කරන්ට් එක උපදින විඤ්ඤාණ ශක්තිය ඇවිල්ලා එතනට තමයි අපිට මේ තිබහයි කියලා දැන් දැන් තිබහයි කියලා දැනෙන්නේ දැන් දැන් අර දැන් අතුල වේලිලා යනකොට අර මෙතන නහර වැල් ඔක්කොම වේලිලා යනකොට දැවෙන 1000ට බාහිරින් දුන්න පොඩි කාලේ නමක් තිබහයි කියලා. දැන් ඔක ඇමරිකාව වගේ රටක නම් තියන්නේ අර තිබහයි කියන එක නෙමෙයිනේ. චීනය වගේ රටක කියන්නේ වෙනින් શબ્දයක්. මේ දාපු શબ્දය තමයි තිබහයි කියන්නේ. ඒක සංඛාරයක්. ඒක මේ තිබහය කියන එක දැන් අපිට තිබහ සිතට තිබහ දැනුණට හිතට කවදාවත් වතුර බොන්න බෑනේ. හිතට කවදාවත් එළියට එන්න බෑනේ. අන්න ඒක මේ හටගත්ත විඥාණයට එළියට එන්න බෑ. ඒ විඥාණය කියන්නේ ඉපදුණු දෘෂ්ටියක්, ශක්තියක්. ඒක කම්පන ශක්තියක්. ඒකට එළියට එන්න බෑ. එහෙම දෙයක් නැහැ. ඇත්තට මේක මායාවක්. නමුත් එතන තිබහයි කියන එක ආවට හිතට කවදාවත් වතුර බොන්නත් බෑ. බඩගිනි කියන්නේත් ඒ වගේ අපිට අර ආමාශයට කැම වැටෙන එතකොට අම්ල ගතිය ඇසිඩ් එක වගේ සැරෙනකොට දැවිල්ලක් එනවා. ඒකට දෙන එකට අපි කියනවා පොඩි කාලේ දාපු නම බඩගිනි කියලා. අන්න ඒක දැන් බඩගිනි වුණාට හිතට බත් කන්න බෑ. අපි දැන් අර එහෙට මෙහෙට ඇවිදිනකොට ඇවිදිනවා කිව්වට හිත කවදාවත් හිතට තමයි හිත තමයි කියන්නේ ඇවිදිනවා කියලා. නමුත් හිත කවදාවත් ඇවිදලා නැහැ. හඳුනා ගන්න ඕනේ මේ මනෝ විඥානය කියන එක මේ ආයතන විඥානයේ වෙනස. ආයතනය වෙන්නේ ප්‍රසාදයක් විතරයි. ආලෝකයේ අතර ශබ්දේ අතර ගන්ධේ අතර රසට ප්‍රසාද වෙනවා. ස්පාක් වෙනවා. ඒක තමයි ආයතන විඥානය. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીව විඥාන. අර අර නිකන් නිකන් මෙතන රොබෝ වගේ. මනෝ විඥානේ හાર્ඩ් ඩිස්ක් එක වගේ. මෙතනින් ඉපදෙනවා අර සංකාර ගුලියක්. අර ගිනි බෝලේ කරකවනකොට වලල්ලක් පේනවා වගේ. අර එතනම උපදිනවා අර අර ඩයිනමෝ වගේ ලයිට් එකපත් වෙනවා වගේ විඤ්ඤාණ ශක්තිය උපදිනවා. ඒක තමයි මනෝ විඤ්ඤාණිකයි. හાર્ඩ් එක වගේ. එතන තමයි දැන් මෙතන සේරම ආත්මීය ස්වභාවයක් අපිට දැනෙනවා. අපි දැන් ඇවිදිනවා කිව්වට ඇවිදිනවා කියලා දෙයක් නැහැ. ඒවා අපි සංකාර දාගත්ත නම් ගොඩක්. අපි මේ නම් ගොඩක් තමයි මේකයි චිත්තේන නියති ලෝකය කියන්නේ සංකාර ලෝකෙක ඉන්නේ. ඒකයි අනිච්චාවත සංකාරා කියන්නේ මේ සංකාර සේරම අනිත්‍යයි. බොරුවක්. අනිත්‍යයි. ඒකයි සබ්බ සංකාර සමතයක් කියන්නේ මේ සංකාර සේරම සමතේ වුණු තැන ඒ සංකාරවල හරයක් නැති වුණු තැනයි අරහත්ත්වයේ තියෙන්නේ. රහ නැති වෙනවා. වටිනාකම නැති වෙනවා. ඡන්ද රාගේ නැතිවීමයි නිවන කියන්නේ. දැන් ගින්නපත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ශක්තිය කරන්ට් එක ඉපදලා තියෙනවා. ඒ ගින්න නිවීමයි නිවන කියන්නේ. දැන් අපිට එන අරමුණ තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් මේ මොහොතේ පොත දකින්න උපමාව එනකොට පොත ඇත්ත කරගත්තොත් අපි බාහිරේ මේ ධර්මයේ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පොතට වටිනාකමක් ඇති වෙලා පොත ආරම්භ තියෙනවා. බුද්ධ학ගේ පොතෙන් නම් ඒක වඳිනවා. පරණ පොතෙන් නම් විසික් කළා දානවා. ඔය වගේ පොත තිබ්බොත් තමයි රාග දේශ මොහ සිත් උපදින්නේ. පොත තිබ්බොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. හැබැයි පොත තියෙන පොත හැදෙන බාහිර පොතක් තියෙනවා කියලා ගත්ත කමයි උපාදානය. උපාදාන කියන්නේ. ඒ උපා ඒ උපාදානය කියන්නේ බාහිර අල්ලගත්ත පොත කියලා. මහා භූත. චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං රූපං වදේති කිව්වේ ඒකයි. මහා භූත වලට ගැට ගහනවා හිතින් හිතන නාමේ. නාමේ රූපයට ගැට ගහනවා කිව්වේ ඒකයි. නාමේ රූපේ ගැට ගැහුනොත් විඥාන ශක්තිය උපදිනවා. ඒ කියන්නේ බාහිර පොතක් තියනවා කියලා ගත්ත ගමම ශක්තියක් උපදිනවා. අපිට ආත්මීය ගතියක් එනවා. එහෙමයි. රුප්පණේ වෙනවා. රුප්පණය වෙනවා. රුප්පන්තිකෝ ආවස රූපං වදේති කිව්වේ ඒකයි. රුප්පණය වෙනවා අපිට මේ අර කියන්නේ ගැම්මක් එනවා, ජවයක් එනවා. ලෝකේ තියෙනවා කියලා හිතෙනවා. ලෝකේ තියෙනවා තියෙන ලෝකේ මම ඉන්නවා කියලා හිතෙනවා. දැන් පොත නැත්තම් බාහිර බාහිර කිසිම දෙයක් අපිට ඒ වගේ දැන් අනිත්‍ය උපමානේ බලන්න. මේ තේ සුට්ටු නැදන් කිසිම දෙයක් හම්බ වෙන්නේ ඒ ඔක්කොම නම්නේ දාගත්තේ පොත වගේ. ඒ වගේම තමයි තමන්ගේ රූපෙත් කණ්ණාඩියෙන් අපි දකින්නේ පොත දකින්න වගේම. එහෙමයි. එහෙම දෙයක්වත් නැහැ. ඒකත් අපි හිතන එකක් නේ. පොත කියන එකත් අපි හිතන එකක්. අපේ රූපෙත් අපි හිතන එකක්. ඒකයි රූපය තුල ආත්මයක් තියනවාද? ආත්මය තුල රූපයක් තියනවාද කියලා අහන්නේ. රූපේම ආත්මය කියලා අපි හිතනවා, ආත්මයම රූපය කියලා හිතනවා. එතරම්යි සක්කාය දෘෂ්ටිය තියෙන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති කිව්වේ ඒකයි. ඒක දෘෂ්ටියක්. ඒක ඇවිල්ලා අපි හදාගත්ත දෘෂ්ටියක් සත්‍යක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒකටයි. ලෝකයා ඇත්ත කරගෙන ඉන්නවා නම් එතන භවයක් තියෙනවා. පොත තියෙන තැන භවයක් තියෙනවා. පොත මේසේ මේ ඉර හඳ සේරම මේ ඔක්කොම තියෙන භවේ. මගේ ගෙදර ඒවා මේ ඔක්කොම භවයට අයිති. පොත තියෙන තැන භවයක් තියෙනවා. හැබැයි පොතේ පොතක් බාහිර නැති බව දකිනවා නම් අන්න බෞද්ධයෙක් වෙනවා භව නිරෝධයට එනවා. අන්න එයාට තමයි බෞද්ධයා කියන්නේ. එයා නාමයයි රූපයයි ගැට ගන්නෑ. අර හිත එන ශබ්දේ නාමයේ බාහිර මහ භූත වලට ගැට ගහලා විඥානයේ ඇත්ත කරගෙන නැහැ. විඥානං අනිදස්සනං කියන තැනට එනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං එත්ස ආපෝච පඨවි තේජෝ වායු නගාරති. වැටේනවනේ. වැටේනවා. එතකොට වහන්සේගේ දේශනාව අහන්න ඉස්සෙල්ලා මම හිතාගෙන හිතේ දැක් හිත යම් කිසි දෙයක් දැන් යමක් දකින්නකොට එතෙන්ට ඒ දකින්නවා කියන්නේ ඒතර තමයි මම උපදින්නේ කියලා. දැන් ඒක මම තමයි දකින්නේ. මම ඇති උනේ එතෙන්දි ඒක නිරුද්ධ වෙනකොට මමත් නිරුද්ධ වෙනවා කියන හැඟීම තමයි කලින් තිබුණේ. දැන් තේරෙනවා මම කියන දැන් කොහොමද මේක සබා දැන් තේරෙන්නේ සයින්න්සේ සබා දහම හැටියට මේවා ඇති වෙනව නැති වෙනවා සිතත් ඇති වෙනව නැති වෙනවා සිත කියලා දෙයක්වත් නැහැ ඒකත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් කියන එක තමයි දැන් මෙතන ඉගෙන යන්නේ මෙතන මෙහෙම දෙයක් තියෙනවා දැන් කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බයනේ එහෙමයි දැන් අපිට මේ පේන්නේ එහෙමයි කණ්ණාඩියේ පොතක් නැහනේ නේද ඒ එහෙමයි සර් දැන් එතකොට අපිට මේ පේනවා කියන එක අපි අඳ වෙන්නේ නැහනේ ඒ විදිහටම පේනවා ශබ්ද ඒ විදිහටම ඇහෙනවා නමුත් අපිට අවබෝධයක් එනවා ඒ පේනතර දෙයක් නැති බව. එහෙමයි. අර නම් ටික මකනවා. එහෙමයි. දැන් ඔබතුමා ඉස්සරහා තියෙන පේන ඒවා ඔක්කොම නම් ටික මකන. එහෙමයි. නම් ටික මකලා ආයෙමත් බලන්න එළිය. නම් නැතුව බලන්න. එතකොට පේන කිච්චක් විතරයි. එකකවත් වටිනාකමක් එන්න විදිහක් නැහැ. එහෙමයි සයන්ස්. මම මේ විදිහට බැලුවා සයන්ස් දැන් මට දැන් ඉස්සරහා පේන දේ එක තියෙන්නේ වර්ණයක්. ඊළඟට හැඩතලයක්. දැන් ඒකට මම කල්පනා කරා දැන් මේ වර්ණයක් නැත්නම් මේ හැඩතලයක් නැත්නම් මෙතන මුකුත් නෑ නේද කියන හැඟීම අවසන්නාක්. නෑ මෙතන නැති වෙන්නේ වර්ණේවත් හැඩතලේවත් නෙමෙයි. මෙතන නැති වෙන්නේ Taman දාගත්ත නම. හරි හරි හරි. නාමයේ මෙතන අපි හදාගත් එකක් සංකාරයක්. ඒ සංකාරය තමයි අපි බාහිර තියනවා කියලා හිතන එකක් තියෙන්නේ. බාහිරට ගැට ගන්න එකක් තියෙන්නේ හැඩතල වලට. හැඩතලයට අපි නමක් දානවා. මේක කෝප්පේ. මේක පොත. මේක මේසේ. අන්නේ මේසේ පොත කෝප්පේ කියන නම් ටිකයි මකන්න ඕනේ. නම් ටික මකන්න. නාමේ අපි දාගත් එකක්. බාහිර හැඩතල වෙනදා විදිහටම තියෙනවා. ඒ හැඩතල සාමාන්‍ය ඒ ඒ ස්වභාවධම ඒක අපි මේ දාගත්ත සංකාරය තමයි අපි හදාගත් එකක්. චිත්තේන නියති ලෝකේ සංඛාර ලෝකේ නතේ කාමාන චිත්තාන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ අපි මේ ලස්සන කැත තියෙන්නේ බාහිර නෙමෙයි අපේ හිතේ අපි දකින්නේ පොතක් මේසයක් නේ අපි දැන් අවුරුදු ගාණක් මේක පුරුදු කරලා තියෙන අනුසෝතය තුල රැවටිලා තියෙන්නේ එහෙමයි දැන් එක පාටම මේක වෙනස් වෙන්නේ නැහැ හෙටත් එන අරමුණ පේනම පොත වගේ පොත ඇත්ත වෙලා අපිට දැන් තියෙන්නේ. නමුත් මම නම් උත්සාහ කරන හැමතිස්සෙම මේ දකින්නේ මගේ මනසමයි නේද කියන හැඟීමෙන් තමයි හැබැයි ධර්මයේ අවබෝධයේ ඉස්සලා යායුතු මාවත ලිපිනේ දරගනවා වගේ අර සත්‍ය ඥානේ තුතමේ ඥානේ කියන එක තියෙන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ කියලා දරගන්න ඕනේ. පස්සේ තමයි ප්‍රතිපදාව තමන් කොහොමද දැන් මේක ලියාගන්නේ කියන එකට එන්න ඕනේ. ඉස්සලා දැනුම ඕනි. සත්‍ය ඥානය ඕනි. ඉතින් සුතමේ ඥානය ඕනි. සවන් දීලා කල්යාණ මිත්‍යාගේ පණවිඩේ තමන් අත්තටම එතනින් තමන්ට පුළුවන් මේ ඇත්ත මොකද්ද කියන එකට දැනුමට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඇත්ත ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. යථාර්ථයක් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමන් මේ සසර ගමනෙන් මිදෙන්නේ. ආත්මය නැත්තම් ගිලිහෙන්නේ නැහැ ලේසියෙන්. දැන් මෙතනදී මෙතන වටිනාම දේ තමයි හොඳින් ඉහා ගන්න ඕනි පිරිසුදු කර ගන්න ඕනි මේ දර්ශනය. ඒ කියන්නේ සිතේ පොතක් නැහැ. සිතේ භෞතික දේවල් නැහැ. බාහිරත් අපිට පොතක් හම්බ වෙන්නේ නැහැ. ඒවා වර්ණ හැඩතල විතරයි ඒවා අපිට වැඩක් නැහැ මහ භූත. නමුත් අපි හදාගත්ත එක අපි දැන් ලියන්න ඕනේ. අපි මේක දැන් අපිට අන්තෝ ජටා බහි ජටා කියලා අපි ගහ ගැට ගැව්වට අන්ත දෙකක් අපිට හම් වෙන්නේ නැහැ. අපි හදාගෙන බලන එකක් මිසක් තියෙන එකක් නෙමෙයි. අපි බලන්නේ පොතක් දිහා. බාහිර අඹගහ කිව්වේ නැහැ අඹගහ කියලා. අපි හිතන්නේ මේක අඹගහක් කියලා. නේද? එහෙමයි. දැන් මේ අපි හිතන එක තියෙන්නේ අපි දැන් අපේ මේක අවබෝධ ඥානයක් වෙන්න ඕනේ අපි අවබෝධ අපි දකින්න ඕනේ හැම දෙන අරමුණම මේක බාහිර නෙමෙයි අපි හිතන එකක් කිය. පේනව නෙමෙයි හිතනවා. අපිට පේන චිත්ත රූප. අපිට පේන රූප සංඥා බාහිර තියෙන ඒවා නෙමෙයි. සිතුවිලි. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. අපි අසුරු කරන්නේ සංඥාවක්. සංඥාවක් කියන්නේ හරියට නිකන් කරන්ට් එක වගේ. කරන්ට් එක කියන්නේ මේ මේ මනෝවිඤ්ඤාණයට ධම්ම විතරයි අරමුණු කරන්න පුළුවන්. මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ ඔක්කොම මායාව දැන් මවන්නේ. මේ ලෝකේ ලස්සනයි හොඳයි ෂෝක් අර අපිට කියන්නේ අර ගෑනු ළමයා ලස්සනයි එහෙම නැත්නම් අර දුව ලස්සනයි එහෙම නැත්නම් අර මල ලස්සනයි එහෙම නැත්නම් අර වාහනේ හොඳයි නැත්නම් අර ගේ ලස්සනයි එහෙම නැත්නම් ඔය ඔක්කොම කතන්දර අපේ විඤ්ඤාණ මායාවේ මැවි එළියේ එහෙම ඒවා නැහැ දැන් අපි බලන්න ඕනේ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. රහතන් වහන්සේගේ බැල්ම හිස් බැල්මක්. රහතන් වහන්සේට එහෙම දේවල් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. කිසි දෙයක් හඳුරන්නේ නැහැ. නමක් ගමක් නැහැ. නිකන් නෑ නෑ නෑ වෙනද විදිහටම හැමදේම දන්නවා. නමුත් අවබෝධයෙන් මිදිලා. අවබෝධයෙන් අර පුංචි ළමයි සෙල්ලම් කරනවා වැලි සෙල්ලම්පත් වෙනවා. එතන වැලි තියෙන්නේ බත් නැහැ. නමුත් අම්මා කියනවා එතනට ඇවිල්ලා පුතේ මේ බත් වලට මේ මදි ලුණු ටිකක් දාන්න. තව ටිකක් ඉදෙන්න තියෙන්න. නමුත් මේ වැලි තියෙනවා. හැබැයි අම්මට අවබෝධයෙන් දන්නවා මෙතන බත් නෑ වැලි කියලා. නමුත් අම්මා දරුවගේ මනසට ගිහිල්ලා බත් විදිහට ළඟපාන. රහතන් වහන්සේ සමාජය තුල නෙළුම් කොළේ දියබිඳ නොගැටි නොඇලී තියෙනාසේ ඒ සමාජය සමග නොගැටි නොඇලී අවබෝධයෙන් වාසය කරනවා. අනිත් අය වගේම පේනවා. අනිත් වගේම දන්නවා. නමුත් අතුලාන්තයෙන් අවබෝධයි එහෙම දෙයක් නැති බව. ඒකයි චන්ද රාගය නැති වෙනවා කියන්නේ. අර කරන්ට් එක දිය වෙනවා. අර තණ්හාව, තණ්හක්කයෝ නිබ්බානෝ කියන එකට එනවා. තණ්හාව ආසාව ඒ අකම්පණය වෙන ස්වභාවය, ඇලෙන ගැටෙන ස්වභාවය, රාග දේශ මොහ ස්වභාවය ගිලිහිලා යනවා. එතනයි රහත් භාවය තියෙන්නේ. ඒ යන ගමන තමයි මග සලකුණු තමයි සෝතාපන්න වෙන එක, සකදාගාමි වෙන එක, අනාගාමි භූමිය, අනාගාමි මාර්ගයේ අවසානයේ ඒතර Tamanටම දැනෙනවා. Tamanටම දැනෙන දෙයක් තියෙනවා. ඒ දැනීම සිතුවිල්ලක් නෙමෙයි. ලුණු රහ දැනෙනවානේ. ලුණු රහ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. කාට හරි ඕනනම් මේක කිව්වට වැඩක් නැහැ. එන්න ඇවිල්ලා කාලා බාන්න කියලා දෙන්න පුළුවන් ලුණු ටිකක්. එහෙම වුණොත් තමයි එයාට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ ලුණු කියලා. ඒක දැනෙන දැනීමක්. ඒක තමයි ඥානය කියන්නේ. ඥානය කියන්නේ විඥාන මායාව නෙමෙයි. ඒක සිතුවිලි නෙමෙයි. නාම රූප නැහැ. නාම රූප නැති නිසා තමයි ලුණු රහ ගැන කාටවත් කියන්න බැරි. අපිට රූපයක්ුයි නාමයක්ුයි තිබ්බොත් තමයි වචනයක් කියන්න පුළුවන්. රූපව නාමව පෙන්වන්න පුළුවන්. නමුත් මේ දැනෙන දැනීම ඥානෙට වචන නැහැ. සිතක් ඇති වෙලා නැතුණු බව දැනෙන ඥානෙටයි. තමන්ට තියෙන රාගයේ, ද්වේෂයේ, මෝහයේ ෂේවර දැනෙන්නේ ඥානෙටයි. ඇලෙනවද ගැටෙනවද කියලා තමන්ට දැනෙනවා. අරමුණකට ඇලෙනවද ගැටෙනවද කොච්චර ඇලුනද කලින් වගේ දැන් ඇලෙන්නේ නැද්ද ඇලෙන එක අඩු වෙගෙන යනවාද ඔක්කොම ඥානෙටයි දැනෙන්නේ එහෙමයි ඒක කාටවත් කියන්න බෑ එහෙමයි කිව්වට ඒ දැනෙන එක යාට දැනෙන්නේ නෑ වැඩක් නෑ සාන්දිටික ධර්මයක් වෙන්නේ ඒකයි ඒපස්සික ඕපනයිකෝ එන්න ඇවිල්ලා කාලා බලන්න කියනවා වගේ මේ ධර්මයේ තව කෙනෙකුට කියන්න පුළුවන් ඔබත් මේක කළා බලන්න ඔබටත් දැනෙයි කියලා හැබැයි ආ බලපද කරන්න ඕනේ දැන් ඔබතුමා ගාව සත්‍ය ඥානෙ තියෙනවා. ඔබතුමා දන්නවා දැන් බුද්ධ දර්ශනේ බාහිර දෙයක් නැහැ. හිතෙත් දෙයක් නැහැ. නාමය රූපය දෙකෙන්ම මිදෙනවා. රූපය කියන්නේ බාහිර දෙයක් නැති බව. නාමය කියන්නේ සිතෙත් දෙයක් නැති බව. ආ නාම රූප දෙකෙන්ම මිදෙන තැන තමයි පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ විඥාණයට පතිත වෙන තැනක් නැති වෙනවා. විඥාණය අනිදස්සන වෙනවා. අනේ එතරයි විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබක් එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගහරති එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච එසේ සංඋපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේ සංඋපරුජ්ජති කියන්නේ එතනයි. ඒ කියන්නේ නාම රූප දෙක නැති වෙන තැන උපරුජ්ජනේ වෙන තැන විඥාණයට පතිත වෙන්න තැනක් නැති වෙනවා. අපිට මේ අරමුණ එනකොට ඒක අපි පොත කියලා දන්නවා. නමුත් අපේ අභ්‍යන්තරයෙන් ඒකට වටිනාකමක් එන්නේ නැහැ. බාහිර පතිත වෙන්නේ නැහැ. සමහරවල්ලාට කපුටෙක් කෑ ගහනවා කපුටා කියලා දන්නවා. නමුත් ඔළුව හරවලා බලන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවා අපිට හිතන දෙයක් කියලා. එතකොට ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඇයි අරවට අගයක් දෙන්නේ නැහැ. අකම්පිතයි. කම්පණය වෙන්නේ නැහැ. බාහිරට කම්පණය වෙන්නේ අකෝප්පා චේතෝ විමුක්තියට එනවා. අකම්පිත හදවතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මහා පුරුෂයෝ වෙනවා. අටලෝ දහමින් කම්පානවන ගුණේ තියෙන රහතන් වහන්සේලාටයි. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, කීර්ති අපකීර්ති, සැප දුක්. එහෙම දේවල් අන්ත නැහැ. අන්තයක් නැහැ. ඇත නැත කියලා අන්තයක් නැහැ. පොත ඇත කියලා තැනක නැහැ. පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. මේක අවබෝධ ඥානයක්. මේ නිවන කියන්නේ අවබෝධ ඥානයක්. සංකිතේ නිබ්බිදාය. වැටහෙනවද? මේක අවබෝධ ඥානයක්. මේක මහා ප්‍රඥාවක් තියෙන. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කිව්ව එකයි. ඒ මහා ප්‍රඥාවට මේක අවබෝධ වීම තුළ සප දුක්ඛං දුක දුක්ඛං දෙකම එකක් වෙනවා. සප දුක කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. දුකෙන් මිදෙනවා. පොත තිබ්බොත් තමයි ඒ අන්තයක් තියෙන්නේ. අලෙන්නේ ගැටෙන්නේ. දැන් පොතේ මිදින තර අලෙන්න ගැටෙන දෙයක් නැතිව. මේක අවබෝධඥානයක් කියුවේ ඒකයි මේක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. ප්‍රඥාව කියන්නේ මේ සිතේ මායාව දැකීමයි සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයන් කියුවේ ඒකයි. විඥානය කියන්නේ සිත විඥානයේ සත්‍ය දැකලා අවබෝධ කරගෙන මිදෙන්නේ ප්‍රඥාවෙනුයි. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයන්. දැන් වැටෙනවා. දැන් වැටෙනවා. හැබැයි මේ ප්‍රඥාවට මේක දැනෙන දේ මේ ප්‍රඥාවට අවබෝධ වෙන දේ දැනෙන්නේ ඥානෙටයි. ඔතන තමයි රහස තියෙන්නේ. උත්තර මහා ගැඹුරු තැනක්. අපිට එදිනෙදා ප්‍රායෝගික වෙනකොට තමයි ඕක අපිට ප්‍රහේලිකාවක් වෙයි. දැන් මේ පොත කියලා දෙයක්වත් නැහැ. සිතෙත් නැහැ. ඒ අරමුණ එතනම සත්‍ය දකින්න යථාභූත ඥානෙ යෝනිසෝ මානසිකාරයෙන් ඕක තමයි සිතේ සත්‍ය දකින්නවා කියන්නේ. සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ. අරමුණමයි ස්කන්ධය කියන්නේ. සිතට එන අරමුණනේ. වේදනා සංඥා සංකාර ඔස්සේ දැනගන්නේ විඥානේ සිතට එන අරමුණනේ. එහෙමයි. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ අරමුණේ සත්‍ය දැකීමයි. වැටෙනවා නේ? නිවැරදි නිවන් මඟ හඳුනා ගන්න ඕනේ. කවදාවත් වරදින්නේ නැහැ. ඒකායන මග්ගෝ අයම් භික්ඛවේ. ඒ ඒකායන මාර්ගයේ හඳුනාගත යුතුයි. ඉතින් සතර අතිපට්ඨානේ වඩනකොට කා විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථානං කායේ කායානුපස්සී විහෙරති කියලායි කියන්නේ. විනය්‍ය ලෝකේ කියන්නේ ලෝකේ ඇත්තක් නොවන බව දකින්නයි සතර අතිපට්ඨානේ වඩන්නේ. එහෙමයි. දැන් දන්නවා සතර සතිපට්ඨානය වඩන්න ඕනේ එහෙනම් ලෝකේ බොරුවක් බව දකින්නයි. දැන් නිවන් මඟ හඳුනා ගන්න පුළුවන්. දැන් තියෙන ප්‍රතිපදා කෘත්‍ය ඥානය. දැන් ඔය මෙච්චර වෙලා පැහැදිලි කරේ පූර්ව භාග ප්‍රතිපදාව. ඒ කියන්නේ සුතමේ ඥානය. සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇති උටයි බුදුන් වහන්සේ කෘත්‍ය ඥානය පෙරවුවේ. කරන්න දෙයක් පෙරවුවේ. එතකම් බුදුන් වහන්සේ කිසි කෙනෙකුට කියලා නැහැ කරන්න දෙයක්. හැබැයි මේ සත්‍ය ඥානය තුල සෝතාපන්න වෙනවා. දැන් ඔබතුමාව කාටවත් රවට්ටන්න බෑ. ඔබතුමා දන්නවා තියෙන ලෝකයක් නැති බව. ඒකයි පටිසෝතේ දකින්න කියන්නේ. ඔබතුමා බෞද්ධයෙක් වෙනවා. භව නිරෝධය දකින්නවා. මේ භවයේ බාහිර තියනවා කියලා ගත්තකම බව දකින්නවා. ඔබතුමා සත්‍ය ධර්මය අහනවා. ඔබතුමා දැන් සෝතාපන්න මාර්ගයේ ඉන්නේ. ඒකේ ඵලයට එන්න නම් ඔබතුමාට ප්‍රත්‍යක්ෂතාවයේ ඔබතුමාගේම අභ්‍යන්තරයේ සාන්දිටික වෙන්න ඕන. බාහිරින් මිදුණු බව. එතනයි සෝතාපන්න වෙන තැන. ඒක ඔබතුමාට පුජ්‍යලිකයි. තව කෙනෙකුට බෑ. තව කෙනෙක්ව නිවන් දක්වා. කලයන් මිත්‍රයාට පුළුවන් පණිවිඩය දෙන්න විතරයි. සාන්දිටික ධර්මයේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ Tamange අතේමයි තියෙන්නේ. මහණෙනි හදපු පාරු නෑ පාරුව සාදාගෙන යායුත්තේ කිව්වේ ඒකයි. දැන් ඔබතුමාට පාරුව හදාගන්න තියෙනවා. දැන් කෘත්‍ය ඥානෙ තියෙන්නේ එතනයි. ඒ කියන්නේ සිතට එන අරමුණ දකින්න එක ඔබතුමාගේ කටයුත්තක්. එන එන අරමුණ දකින්න තියෙනවා. එතන විශාල මෙහෙයුමක් තියෙනවා. එතන ආත්ම ආත්මයේ ස්වභාවය දැනෙනවා. දැනෙන කම්ම සිතුවිලි එනවා. ඒ සිතුවිලි හඳුනා ගන්න වෙනවා. සිතුවිලි හඳුනාගෙන එක එක ලිහිලිය සුද්ධ කරන්න වෙනවා. සිතුවිලි ඇති වෙලා නැති වෙන බව දැනෙන්නේ අන්න අර ඥානෙටයි. ඒ ඥානෙ කියන්නේ සිහියක්. ඔබතුමාට තමන්ගේම සිත ගැන සිහියෙන් ඉන්න සිද්ධ වෙනවා. සිහියයි නුවණයි තමයි ඔබතුමා මේ ගමන ගෙනියන්නේ. ඥායස්ස අධිගමය කියන එක. ඕක තියෙන කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානෙට එනකොට ප්‍රතිපදාවට එනවා. දැන් එනේන අරමුණ බලනවා. දැන් බලනකොට ඒක දැනෙන්නේ ඥානෙටයි. දැන් සිහියෙන් ඉන්න වෙනවා. අරමුණු එනවා යනවා දකින්න සිහියක් ඕනේ. අන්න එතනයි සමතේ තියෙන්නේ. සමතේ කියන්නේ මේ අමුතුවෙන් පාවි පාවි ඉන්න එකක් නෙමෙයි. ඒක වේදේ තුලයි තියෙන්නේ. නිගණ්ඨ ධර්මයේ තුලයි තියෙන්නේ. බුදුන් වහන්සේ එහෙම දෙයක් පනවන්නේ බුදුන් වහන්සේ තපස්වරයෙක් විදිහට සිද්ධාර්ථ තාපසතුමා පස්සක තවස ගාව සමතේ වැඩුවා තමයි. ආ බුදුන් වහන්සේ එතනින් මිදුණා. අපි අද බුදුන් වහන්සේට වැරදුණු දේ කරන්නේ. සිද්ධාර්ථ තාපසතුමා තපස්වරු ගාව කළපු සමත භාවනාව. අද භාවනා පන්ති වල ඒවයි කරන්නේ. එතනට යන්න එපා. ඔබතුමාට පැටලේ. සමතේ කියලා අමුතුවෙන් මේ සමාධි වල යන එකක් නෑ. සමාධිය කියන්නේ හිත විසිරෙන්නේ නැති එක. උග්‍රහ නිමිත්ත කියන්නේ මේ බාහිරට කම්පණය වෙනවට පටිභා නිමිත්ත කියන්නේ අර සිතට එන අරමුණ හොඳට පේන්න ගන්න එක. එතකොට එතරයි තියෙන්නේ සමාධිය. හිත විසිරෙන්නේ නැති කෙනාටයි එතනට දකින්න පුළුවන්කම තියෙන්නේ. සිත දකින්න පුළුවන්කම තියෙන්නේ. හිත පේනවනම් සිතට අරමුණ හොඳින් පේනවනම් ඒ කියන්නේ සමතේ තියෙනවා. බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ මනාකොට පැහැදිලි කරනවා සමතේන්තර විපස්සනාවක් නැහැ කියලා. ඒ කියන්නේ විපස්සනාව සිතට එන අරමුණ දකිනකොටම සමතේ වැඩෙනවා කියන්නේ. සමතේ අමුතුවෙන් වඩන එකක් නෙමෙයි කියන එක. තේරෙනවද? තේරෙනවා. ඔතනින් ගිහා ගන්න ඕනේ. නැත්නම් අපි ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරනවා. මේක බොහොම දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන් මාතෘකාවක්. බුදුන් වහන්සේ බොජ්ජංග සූත්‍රවලදී දේශනා කරනවා ওই ලෞකික සමාධි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන විතක්ක ਵਿਚාර සංසිඳන ප්‍රතිසුඛ ඒකාග්‍රතාව කියන අර ධ්‍යාන මට්ටම්. හිත විසිරෙන්නේ නැතුව තියෙන. ඒ සමාධි ලෞකිකයි. ඒවා පිරිනව. පවතින්නේ නැහැ. බුදුන් වහන්සේ ලෝකෝත්තර සමාධි කියන්නේ ඒවට නෙමෙයි. අර නිමිත්ත ඇත්ත කරගන්න නැතුව නිමිත්තෙන් මිදෙන තරත් උපදින සමාධියක්. ඒක අනිමිත්ත සමාධියක්. එනේන අරමුණ දැකලා මිදෙන සමාධිය. අන්නේ ලෝකෝත්තර සමාධියයි අපිට වැදගත් වෙන්නේ. ඒකයි හොඳින් දකින්න ඕනි. නිවැරදි නිවන් මඟ හඳුනා ගන්න ඕනි. බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ දේශනා කරනවා. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි මහණෙනි කිය. චිත්ත ඒකාග්‍රතාවය විතරයි වැදගත් වෙන්නේ. යටේනවා. හතරවෙනි ධ්‍යානය වගේ අර වේදනාව සංඥාවත් අර හොඳින් ප්‍රකට කරගෙන ඒ ඒවා ඇවිල්ලා ගොඩක් පැටලෙන හින්දා අපි කියන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සමතේ හොඳින් වඩලා තිබ්බොත් මේ හිත දකින්න පහසුවක් වෙනවා. එච්චරයි. විදර්ශනාව කියන්නේ වෙනම කතාවක්. හිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන එකයි විදර්ශනාව කියන්නේ. ඒක නාම රූප දෙක දකින්න ඕනි. ආස්වාස ප්‍රාස්වාසය තුළ මේක දකිනවා නම් තොලාග්‍රේ කියන්නේ රූපයන්තේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි පස්ස සිස්සාමි සික්කති කිව්වේ එතනයි. හිත සංකාරම් පරිසංවේදී අත සිස්සාමි පස සිස්සාමි සික්කත කියන්නේ තොලාග්‍රේ S2 දැන් මෙතන පරයන්ක S2 පියාගෙන හිතින් මෙනෙහි කරනවා. අන්න එතනයි. බාහිර රූපයෙන් මිදලා නාමයන්තේ දකින්න තැන. ඒක ආස්වාස ප්‍රාස්වාස කමඨහනක් විදිහට විතරයි අපි කියන්නේ. නමුත් සතර ඉරියව්වෙමයි මේ විදර්ශනා භාවනාව පරයන්කේ තියෙන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ නිවන් දැක්කේ ඒ හරහා ගිහිල්ලා. අපිට ඒ බුදුන් වහන්සේ ගිය ගමන යන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුන් වහන්සේ දැන් මගේ එලි කළා තියෙනවා. දැන් බුදුන් වහන්සේ කියනවා සතර ඉරියව්ව මේ සිතට එන අරමුණු දැකලා මිදෙන්න පුළුවන් මහණෙනි කියලා. බුදුන් වහන්සේ ගියා වගේ අර අරූප ධාන වලට යන්න කියලා කාටවත් බුදුන් වහන්සේ කියන්නේ නැහැ. වැටේනවද දැන්? වැටේනවා. ඔව්. ඇත්තටම සමතයානික රහතන් වහන්සේ කියලා කියන්නේ අර විදර්ශනාව හොඳින් තියෙනවා. සමතේ දුර්වල එක්කෙනා සමතේ ගොඩක් වඩන්න වෙනවා. එයා සමතයානික රහතන් වහන්සේ නමක් වෙනවා. හැබැයි සමතේ හොඳින් තියෙනවා නම් එයාට පුළුවන් සුෂ්ඨයානික රහතන් වහන්සේ නමක් වෙන්න. එයාට සමුදේ තියෙන නිසා හිත දැකලා මිදෙන එක විතරයි තියෙන්නේ. කෙනාට කෙනාට මේක සාන්දිටිකයි. කෙනාට කෙනාට අර හදපු පාරු නෑ මහණෙනි පාරුව සාදාගෙන ආයතේ කිව්වේ ඒකයි. තමන්ගේ ස්වභාවය අඳුනගෙන තමන්ට හිත විසිරෙනවා නම් සමතේ වඩන්න ඕන. හිත හොඳට පේනවා නම් දැන් මේක ඒ වෙලාවටත් තියෙනවා. සමහර වෙලාවට හිත පේනවා. ඒ වෙලාවට සමතේ අවශ්‍යතාවයක් නැහැ. හොඳට හිත දැකලා හිතින් මිදෙන්න උත්සාහ කරනවා. හැබැයි මොන හරි ප්‍රශ්න ඒවා මේවා තියෙනකොට හිත පේන්නේ නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් ආස්වාස ප්‍රාස්වාසයට හිත තියලා හුස්මට ඒකාග්‍ර කරලා සමතේ වැරිලා ආයෙමත් විදර්ශනාවට එන හිත දකින්න. මෙන්න මේ වගේ පාරුව හදාගෙන අනේකට උදාහරණයක් කිව්වේ. එහෙමයි. ඒ ගමන ඔබතුමාගේ ආයුතු ගමන. කෘත්‍ය ඥානය ප්‍රතිපද ප්‍රතිපදාව. හැබැයි මෙන්න මේ ප්‍රතිපදාව යනවනම් හිත දැක දැක මිදෙනවනම් ඔබතුමා නොහිතන දෙයක් සිද්ධ වෙනවා. ඒක හැබැයි දැනෙන්නේ අර සිහියට අවදියට ඥානෙටයි. ඒ තමයි කෘත්‍ය ඥානයේ ප්‍රතිපදාව තුළ ඉන්න කෙනාට කෘතඥානෙ හිමි වෙනවා. ඒ කියන්නේ ඥායස අධිගමය කියන්නේ සියලු කෙලෙස් නසා ඒ කෙලෙස් නැසෙන බව ඒ කෙලෙස් නැසීම තුළ ඒ සාන්ත ප්‍රනීත සුවයක් දැනෙනවා. ලෞතුරු සුවයටපත් වෙනවා. ආර්ය භූමිය තුළ මගඵල ලබනවා. ඒක කෘතඥාන. ඒ කෘතඥානය හිමි වෙන්නේ අර ප්‍රතිපදාව තුළ ඉන්න කෙනාට. හිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන එක ක්‍රියාවක්. කරන දෙයක්. හැබැයි මේ ඵලය කියන එක කරන දෙයට අයිති නැහැ. අපි කරන්නේ සිතට එන අරමුණ ස්කන්ධයේ උදේවැය දකින්න එකම තමයි. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. නමුත් අපේ ආශ්‍රව කෙලෙස් ෂය වෙලා තණ්හාවයි ෂය වෙන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. තණ්හාව අපිට හිතලා ෂේ කරන්නත් බෑ. ඒකයි බුදුන් වහන්සේ ප්‍රතිපදාව පනවන්නේ. දැන් වැටහෙනවා නේද? බාහිර පොත තියෙන තැන සමුදේ සමුදේ තියෙන තැන සමුදේ සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙනවා. පොත කියන්නේම දුකමයි. හැබැයි එතන මේ ඒ මොහොතේම සිතේ සත්‍ය දැකලා මිදෙනවා නම් ඒක මාර්ග සත්‍යයි. මිදීම කියන්නේ නිරෝධ සත්‍යයි. මේ සිතට එන අරමුණේ චතුරාර්ය සත්‍යම දැකිය හැකියි. ඒ වගේම නාම රූප පරිච්ඡේදයේ එතන සිද්ධ වෙන තැන විඥාණයට තැන නැති වෙන තැන ඒ මොහත පමණ කියපු තැන අකාලිකයි. තුන් කාලයක් නැති වෙනවා. අතීත සිතක් ආවත් ඒක මේ මොහොතෙමයි. අනාගත සිතක් ඉපදුනත් ඒක මේ මොහොතෙමයි. හැබැයි මේ මොහොතේ එන සිතත් මේ මොහොතට අයිති නෑ අතීත සංඥාව. තුන් කාලෙම බොරුවක් වෙනවා. මොහොතට අවදිය කියන තැන සිතුවිලි නෑ. නාම රූප නෑ. දැන් නාම රූප නැති මොහොත කියන තැන ඒ ස්වභාවය තමයි අපි කිව්වේ සිහිය තුලින් එන ඒ අවදිය කියන්නේ. ඒ අවදිය තුලයි ලෝතුරු සුවේ තියෙන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කිව්වේ ඒකයි. ඒ සාන්ත ප්‍රණීත සුවේ දැනෙන සියලු සිතුවිලි සමතේ වුණාට වුණාමයි කියන්නේ ඒකයි. ඒ සියලු සිතුවිලි සමතේ වෙන්නේ කොයි ප්‍රමාණයටද ඒ තරම්ම සාන්ත ප්‍රණීත සුවයක් දැනෙනවා. අන්නේ සුවය දැනෙන සිතුවිලි වලින් මිදීම නිසායි. සිතුවිලි තියෙනකම් වෙහෙසයි දුකයි අවිද්‍යා භූමියයි ලෞකික භූමියයි. ඉන් මිදෙන තැන ආර්ය භූමියයි ලෝකෝත්තර භූමියයි සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්නෙ අර බාහිර දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ කියලා එන අරමුණෙන් මිදෙන තැනයි. එතනයි සම්මා දිට්ඨිය දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කිව්වේ ඒකයි. අර සම්මා දිට්ඨියට පැමිණි කෙනාටයි දිට්ඨිච අනුපගම්ම සීලවා කිව්වේ. ඒ සීලය තමයි ආර්යකාන්ත සීලය. ආර්යවරු රකින්න සීලේ. හිතට එන අරමුණේ සත්‍ය දකින්න සීලේ. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ. ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ඔය ඔක්කොම කියන්නේ බුදුන් වහන්සේ එකම සීලයයි සිතේ සත්‍ය දැකලා මිදෙන තැන. ඒ ඔක්කොම නම් ටිකක් විතරයි එකම දෙයයි සිද්ධ වෙන්නේ. එන අරමුණෙන් මිදෙන එක. එතකොට අන්නේ සීලය රකින්න දිට්ඨිච අනුපගම්ම සීලවා කිව්වේ සීලේ දිට්ඨියට පැමිණෙන සීලය සම්මා දිට්ඨියට පැමිණෙන සීලය ඒ තුලිනුයි දස්සනා පහතබ්බා කියන එක දර්ශනයටපත් වෙන්නේ දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ අනු දර්ශනයට පැමිණි කෙනා කාමේසුයිනේය කම්සප්ප පස්සේ දුවන්නේ ආයතන පිනෝ පිනෝ යන්න දඟලන්නේ කාමේසුයිනේය ගේ දන් නැහි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරේති එයා අනාගාමි නැවත උපදින්නෙත් නැහැ එයා සබහා දහම් බවටපත් වෙනවා මේ සබහා දහමේ මේ හුලඟමයි තමයි මේ වැස්සමයි තමන්. අයි බාහිර පොත තිබ්බොත් තමයි තමන් ඉන්නේ. එයා පොතතොර කෙනෙක් නැති බව දකිනවා. ඒ කියන්නේ බාහිර බාහිර දෙයක් තියනවා නෙමෙයි. බාහිර දකින දේන්තොර දෙයක් නැති බව දකිනවා. මෙතන දෙයක් කියලා දෙයක් නැහැ මේ භාෂාවෙන් මේක කියන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව දකිනවා. ඒ එතන එතන ඒ එනේන දේ එතන ආරම්භනේ සත්‍ය දකින එකයි ඒ කියන්නේ. ඒ කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියන එක. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ කියන එක. දැකීම දැකීමක් පමණයි හිස් බැල්ම කියන එක. දකින දෙයමයි Taman කියන්නේ. ඒ කියන්නේ දකින දේන්තර කෙනෙක් නැති බව දකිනවා. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ, කෙනා මැකෙනවා. එතන නාමයේ මැකෙනවා කියන්නේ කෙනා මැකෙනවා. දකින දේන් ඒ දැකීම පමණයි, දැකීම දැකීමක් පමණයි. ඕක තමයි කියන්න පුළුවන් වෙන වචනයක් නැහැ. ඇසීම ඇසීමක් පමණයි. ශබ්දයේ තුල දේවල් හොයන්නේ නැහැ. ශබ්දේ શબ્දයක් විතරයි. සියලුම ශබ්ද අඩු වැඩි වුණු ශබ්ද ගොඩක් විතරක් වෙනවා. සේරම වර්ණ නිකන් එහෙට මෙහෙට නිකන් ඒ වෙනස්කම් දෙන වර්ණ ගොඩක් විතරක් වෙනවා. ආලෝකය ආලෝකයක් විතරයි. කහ රතු නිල් සුදු කියලා අපි වෙන් කරාට එහෙම වෙන් කිරීමක් නැහැ. එකම ආලෝකයක් වගේ සේරම දැනෙන්නේ. මේ දර්ශනයට පැමිණි කෙනාට ආලෝකය ආලෝකයක් විතරයි. ශබ්දේ ශබ්දයක් විතරයි. ගන්ධේ ගන්ධයක් විතරයි. මේ මේක දුර්ගන්ධයක් මේක සුගන්ධයක් කියලා එහෙම දෙයක් නැහැ වෙනසක් විතරයි ගන්ධයක්ම විතරයි. නාසයට ඒක දැනීමක් විතරයි. ඒ වගේ තමයි රස කියන්නේ. රස රාග නපටි සංවේදී, රස පටි සංවේදී, වර්ණ රාග නපටි සංවේදී, වර්ණ පටි සංවේදී. ඒ කියන්නේ රාගයක් නැහැ, ඡන්ද රාගයක් නැහැ. ශබ්ද රාග නපටි සංවේදී, ශබ්ද පටි සංවේදී. ශබ්ද ඇහෙනවා. ඒවට ඡන්ද රාගයක් නැහැ. වර්ණ පේනවා. ඒවට ඡන්ද රාගයක් නැහැ. දැන් ගත වෙනවා නේද? හොඳට ඒ අවදි වෙන අවදි වීම තුළ ආත්මයක් පුජ්‍යලෙක් සත්වෙක් නැහැ කිව්වනේ. මෙතන මොහතට අවදිය කියලා අපි කිව්වනේ මොහත පමණි තියෙන්නේ කියලා. ඒකනේ ශර සම්පත්තිය. ඒකමයි බුද්ධක්ෂණය. ඒ අවදි වෙන්නේ බුද්ධ ස්වභාවයටයි. එතන ආත්මය පුජ්‍යලෙක් සත්වෙක් නැහැ. ඒකයි ශුන්්‍යත අනිමිත්ත අප්‍රණීත චිත්ත විමුක්තිය. ශුන්්‍යතයි නාම රූප දෙකෙන් මිදෙන තැන බාහිර දෙයක් නැහැ, හිතේ දෙයක් නැහැ ශුන්්‍යතයි. බාහිර දෙයක් නැහැ කියන තැනම අනිමිත්තයි නිමිති නැහැ. පොත කියන නිමිත්තෙන් මිදිලා. අප්‍රණීතයි. එතන ආත්මීය ස්වභාවයක් එන්නේ නැහැ. අන්න ශුන්්‍යත අනිමිත් අප්‍රණීත චිත්ත විමුක්තියයි ඒ චේතු විමුක්තියයි බුද්ධක්ෂණය කියන්නේ බුද්ධ ස්වභාවය ඒ එයයි අපි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං අපි අසරණ වෙලා ඉන්න සිතුවිලි වලට වෙන සරණක් නැහැ බුද්ධෝ මේ සරණං වරං බුද්ධ කියන්නේ හැමෝගෙම සිත්වල සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන්නේ මෙන්න මේ ධර්මතාවය දකින්න කෙනාටයි බුදුන් දැකිය හැකි වන්නේ. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කළ ඒ නිසයි. එතකොට එනේන අරමුණ දැක දැක මිදෙන එක තමයි අපි කරන්නේ. ඒකයි සංඝ කියන්නේ. සංඝ කියන්නේ එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන එක. එතන එතන තත්ත්ව තත්ත්ව විපස්සති එතන එතන දකින්න ඕන එක. එතන එතන අපි එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන එකයි නත්ති මේ සරණං අඤ්ඤං අපි කරන එකම දේ ඒකනේ. ස්කන්ධේ උදේවැද කියලා කියන එකනේ. සංඝෝ මේ සරණං වරං කියලා. එතකොට බුදුන් මේ පෙරුවන් සරණ සැබෑ ලෙසම යන ආර්යයන් වහන්සේ නමක් වෙන්න ඔබතුමාටත් හැකියාව තියෙනවා. වැටහෙනවද? වැටහෙනවා. කොයිතරම් නිර්මලද මේ දහම? අග මුල මැද හොඳින් ගැලපෙනවා. මේක හිස්තනක් කියන්න තනක් නැහැ. ඒ ශ්‍රී සද්ධර්මයේ ඒ විදිහටම ඔබතුමාට අහන්න ලැබෙනවා. හරියට බුදු සමය වගේ. සයන්නාංශක දේශනාවල් හුවෙන් පස්සේ තමයි ඇහැරුණේ ධර්මය මොකද්ද කියලා මම මෙච්චර කලක් කොහෙද ගියේ මොකද කරේ කාලය කොච්චර මම නාස්ති කරන්නේ නැද්ද මේ වයස කාලේ නැත්තම් වහන්සේ තව ටික දවසකට ඉස්සර හම්බුණා නම් කොච්චර හොඳද කියලා අදහසක් ආවා. සායනාංශ මට තව එක දෙයක් දැනගන්න ඕන. සායනාංශ දැන් මම පටන් ගත්ත හුඟක් මේ දුව මට මේවා මේ ඩවුන්ලෝඩ් කරලා දුන්නා. පටන් ගන්න හොඳ විදිය කොහොමද මොන දේශනා මාලාවද ඉස්සෙල්ලා පටන් ගන්න සතිය තමයි අපේ ගෙදර සතිය තමයි අපේ ගෙදර කියලා ඔය බුද්ධෝත්පාද නාලිකාවේ දේශනා තියෙනවා අපිට දැනෙන විදිහට නම් 800ක් විතර 1000කට අපි ගණන් කරලා නැහැ ඒකේ වැටිලා තියෙන අංකය අපිට තේරෙනවා දෝෂයක් තියෙනවා කියලා හැබැයි විශාල දේශනා ප්‍රමාණයක් ඔක ඇතුලේ අන්තර්ගතයි අපිව හම්බුණත් කියන්නේ මේ දහම පමණයි මේකේ රූපයක් ලැබීමෙන් පළක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් කියවීමෙන් පළක් නැහැ. මෙතන නාම රූප වලින් මිදුණට පස්සේ ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඒක නිසා තමයි අපි ওই නම් මේවා මේවා පාවිච්චි කරන්නේ වැඩක් නැහැ. කවුරු මේ ඔබතුමා මේ මේ අවබෝධයටපත් වුණොත් ඔබතුමා සබදාහම වගේ අපි ඒ අවබෝධය තුළ සබදාහම වගේ. රහතන් වහන්සේලා කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඉතින් මේ ධර්මයේ කවුරු දේශනා කරත් මේ ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැතිනම් ඒක දේශනා කරන ඒ නිර්මල ශ්‍රී සද්ධර්ම. ඒ ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක්ම. ඒ කියන්නේ දෙන්නෙක් හොයන්න බෑ. හැමෝම සමානයි. ඒ නිසා තමයි අපි බුද්ධෝත්පාද කියන නම පාවිච්චි කරේ. මෙතන උපදින්නේ බුද්ධ ස්වභාවයයි. හැමෝටම මේ ඒ අවස්ථාව තියෙනවා. ඒක අපි නමත් මුකුත් පාවිච්චි කරන්නේ නැති හේතුවක් ඒකම. අපේ රූපයක් හැවීමෙන් මොන රූපෙට පැහැදීමෙන් පළක් නැහැ. අර එතකොට වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගෙන මොකද කරන්නේ වක්කලී කියලා. අපේ රූපේ පස්සෙන් කවුරු හරි ආවොත් එයත් වෙන්නේ රැවටෙන එක. ඒකෙන් පළක් නැහැ. නාමය රූපය හැවීමෙන් කිසිම තේරුමක් නැහැ. ඒක ඉතින් අපි නිර්මල දෙයක් මේ කරන්නේ. අපි මේ ශරීරේ කොයි මොහොතේ පොළොවට පස්සලා යයි. නමුත් ඊට කලින් අනාගතයේ උපදින පුංචි දරුවෙකුට හරි මේ දුකෙන් මිදෙන්න මේ සමාජයේ ව්‍යසන දැක්කම මේ අසරණයින්ට වෙන පිහිටක් අපිට බෑ මේක තමයි අපිට වෙන්න පුළුවන් උපරිම පිහිට. සත්‍ය අවබෝධ කරගන්න. ඒකද නාම රූප පරිච්ඡේද කියලා බිනම් පෑයව 14ක දේශනා මාලාවක් ඩවුන්ලෝඩ් කරාද? ඒක පටන් ගන්නද ඒකේ ඒකත් හොඳයි ඒ එත සතිය තමයි අපේ ගෙදර කියන එකෙන් පස්සේ තමයි එතනට එන්නේ හොඳයි ඒ එතනින් පස්සේ එනවා සිත කියලා දෙයක් නැහැ කියලා දේශනා ටික ආ තුනට තුන්වෙනි එකට එන්නේ සිත කියලා දෙයක් නැහැ ඔව් නෑ පළවෙනි එකට එන්නොත් සතිය තමයි අපේ ගෙදර දෙවෙනි එකට එන්න ඕනේ සිත කියලා දෙයක් නැහැ කියන තුන්වෙනි එකට එන්න ඕනේ නාම රූප පරිච්ඡේදය තුන්වෙනි එක නාම රූප පරිච්ඡේදය ඔව් ඒක එන්න ඕනේ තුනට මොකද අතනින් තමයි ඔක්කොම එන්නේ අර සිහිය සතිය තමයි අපේ ගෙදර කියන එක මේ ප්‍රතිපදාවට ඊටාම වැදගත්. සතිය තමයි අපේ ගෙදර. ඔව් ඒක ඒක වැදගත් ප්‍රතිපදාවට. සිත කියලා දෙයක් නැහැ කියන එක මේ දර්ශන අවබෝධයට වැදගත්. දෙක තුන නාම රූප පරිච්ඡේදය. ඔව් ඒ විදිහට එන නමුත් උතන අපි ඒ කියනකටත් වැඩිය වටිනා දේශනා තියෙනවා. එහෙමයි. සමහර ඒවා සූත්‍ර පැහැදිලි කිරීම වගේ පෙවුනට ඒවා ගොඩාක් වටිනවා. අර උතන දිව්‍ය ලෝක දේශනා එහෙම ගොඩක් තියෙනවා. මිනිස්සු ගොඩක් වෙලා දෘෂ්ටිගත වෙලා ඉන්නවනේ. මේක සංකාර බව පෙන්වන්න තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. දෘෂ්ටි වලින් මිදුණොත් සම්මාදිට්ඨිය දෘෂ්ටි තියෙනකන් එන්නේ ආත්මය තියෙනවා. දෘෂ්ටිය තියෙනකන් ආත්මය තියෙන දෘෂ්ටි බැසගෙන තියෙනකන් ආත්ම සංඥාව තියෙනකන් සිතුවිලි වලින් මිදෙන්නේ නැහැ. ප්‍රතිපදා උත්සාහ කරාට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ නැහැ. වැටහෙනවනේ. මේ ප්‍රතිපදාව තුළදී තමයි ඒව කතා කරන්න ඕනේ. ඔබතුමා දැන් ප්‍රතිපදාවට කටයුතු කරනකොට ප්‍රශ්න එනවා. එතකොට කතා මම මේ පොඩි කාලේ ඉඳලම දේව භක්තියෙන් මිදලා හිටියා ග්‍රහයෙන්ගේ මිදලා හිටියා මම ඒ ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ මම දැකලා මට හිතේට හිනහ යනවා මේ වහින වෙලාවෙත් මිනිස්සු බෝධිය නාවල පතනවා ළමයා කන්නේ ඒවා කියන්න ගියොත් අප්‍රිකිතයි නේද ඒවා කියන්න ගියොත් විශාල ප්‍රමාණයක් ඒවා ඒවා විහිළු විදියට දැක්ක පොඩි කාලේ ඉඳලා මේවා විහිළු විදියට ඉතින් ඒ වගේ අවබෝධයක් ඒ කාලේ ඉඳලා ඒක නිගණ්ඨ ධර්මයක් අප්ප මේ ඒක මේ සංස්කෘතිය තුල මේ අනිත් ආගම් වල ඒවත් එක්ක එකතු වෙච්ච චාරිත්‍ර ටිකක් දැන් තියෙන්නේ ඒක මිත්‍යා දෘෂ්ටියක් ඒව ගැන කතා කිරීමෙන් පළක් නැහැ අපි මේ සත්‍ය අවබෝධ කරගෙන මේ අපේ සසර ගමන අවසානයේ දකින්න එක තමයි හොඳම දේ එහෙමයි හොඳමයි එහෙනම් ඔබ වහන්සේට ගොඩාක් පින් වහන්සේගේ දේශනා නම් පුදුම විදිහේ මේක මම ඉතින් ආසයි හැමෝටම මේක දැනගන්න පුළුවන් වෙනවා නම් ඇත්තටම ලොකු පිළිසරණක් වෙනවා. නමුත් ඒ ඒ වාග්ය කොයිතරම් පිරිසකට තියේද කියන එක අපිට කියන්න අපහසුයි. මොකද ඒ කෙනාගේ කෙනාගේ වාග්යනේ. ඒ කෙනාට ඒකට කුසලයේ වැඩෙනකොට මේ තියෙන වෙනම කතාවක් මේ සංඥා සකස් වෙන්න අපි පැහැදිලි කරන ඒවා දැන් අහගෙන යනකොට වැටහෙයි. සබහාධර්ම විශාල නිර්ණායකයක් අපි පැහැදිලි කරන නැවත උපදින්නේ කොහොමද? සකස් වෙන්නේ කොහොමද? හැමදේම පැහැදිලි කරනවා. එහෙමයි. ඔය දේශන අහනකොට විශාල අවබෝධයක් ඇති වෙනවා. පොඩි SMS අවබෝධයක් නෙමෙයි ඒක. එයා කවදාවත් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මේ දේශන අහන ඒ ඇත්තටම ඒ අය ඇත්තටම මහා භාග්‍යවන්තයි කියලා අපි අපිට වැටහෙනවා ඒක. ඇත්තටම මේ දේශනා කරන්නේ පුජ්‍යල සංඥාවකින් නම් නෙමෙයි. මේ ප්‍රභාදාමයේම සත්‍යම හෙලි කරන්න උත්සාහ කරා මිසක් අපිට වෙන කිසිම දෙයක් මවන්න හිතලා ගොතන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මේක දේශනා අහනකොට තේරෙනවා සයන්නාන්ත මේ තේරෙනවා මේක සත්භාවයෙන්ම කරන ක්‍රියාවක් බව. වහන්සේට මේක දීගාවි ලැබේවා ශක්තිය. මේ වෙනකම්ම කිසිම කෙනෙක්ගෙන් මේ වෙනකම්ම කිසිම කෙනෙක්ගෙන් අපි රුපියලක්වත් එහෙම ඉල්ලලත් නැහැ අරගෙනත් නැහැ. අපි අපේම මොන හරි ඒ තියෙන මොන හරි ඒ ආකාරයට කටයුතු කරා මිසක් කිසි කෙනෙකුට කරදර කළත් නැහැ. අපි අපි වෙහෙසටපත් වෙලා අපි සමහර දිව උගුල වේරහා වෙනකන් කතා කරත් සමහර විට අපි අපි ඒ ඒ ඒ පුජල භාගයව දකින්නේ අපි සබාදාම වගේ දකින්නේ ඒ යුතුයකම අපි ඉෂ්ට කරනවා ආර්ය භූමියට පරිසරය සුද්ධ කළා තියන්න ඕනේ හෙට උපදින දරුවෙකුට හරි ඒ ආර්ය භූමිය නැත්තම් හමු වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරන බුද්ධ ශාසනය සිතක සකස් වෙන්නේ. අපි කියනවානේ තිරිසන් සතා ඉන්නේ අපි ගාව නම් බල්ලා ඉන්නේ මෙතන නම් ඒක තිරියන් ලෝකේ කියන්නේ අපිනේ. මේක මනුස්ස ලෝකේ කියන්නේ අපිනේ. නමුත් එහෙම වෙන්නේ කොහොමද? මේ දෙන්නම ඉන්නේ එකටනේ. ඒක අපි සංඛාරයක්. අපි හිතන එක. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනය කියන එක මේ ධර්මයේ දැක්කාම බුද්ධ ස්වභාවය දකින කොටයි ශාසනය හිතේ මැවෙන්නේ. හිතේ සකස් වෙනවා. ඒ බුද්ධ ශාසනය හිතක සකස් වෙන එකක්. ඒක බාහිරින් හොයන්න බෑ. දැන් දෙව්දත් බුද්ධ ශාසනය සකස් වුණේ නැහැනේ බුදුන් වහන්සේ ළඟම සහෝදරය වුණත් වැඩක් නැහැ. දෙව්දත්ට බුද්ධ ශාසනය සකස් වුණේ නැහැ. දෙව්දත් දැක්කේ බුදුන් මරලා බුදු වෙන. බුදුන් <laughs> දෙව්දත් දැක්කේ නැහැ මේ සිතුවිලි වලින් මිදුනොත් බුදු බුදු වෙනවා කියන එක. ඉතින් ඒක තමයි ඒක අවිද්‍යා භූමිය. ඉතින් මේ ශාසනය කියන එක සමහරට කෙනෙක් ඔය වැද වැද හිටියත් ඇතුලේ සිත ඇතුලේ නැතුව ඇති. මිත්‍යා දෘෂ්ටියේ අවිද්‍යා භූමිය බුද්ධ ශාසනයක් නැහැ. ඒකයි මේක gadol පැඳ බැල යන එක නෙමෙයි බුදුන් වහන්සේ කියන්නේ ආනන්දේ මේ කල්යාණ මිත්‍රා මතපය ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. ඒ කියන්නේ මගඵලලාභී නැති තා පමණි ආනන්දේ මේ ශාසනය පවතින්නේ. ඒ කියන්නේ Taman ශාසනය දිනු වෙන යමක් කරනවා නම් මගඵලලාභියෙක් වෙන්න ඕන. මගඵලලාභියෙක් වුණොත් Tamanට පුළුවන් ඒ මාර්ගය තව කෙනෙකුට දෙන්න. එහෙම වුණොත් තමයි ශාසනය පවතින්නේ. බුදුන් වහන්සේ ආනි සූත්‍රයේ පෙන්නනවා ඔය ආනි සූත්‍රයේ මනාකොට පෙන්නනවා බුදුන් වහන්සේ අනාගත බය සූත්‍රවල මනාකොට පෙන්නනවා මේ ශාසනය විනාශ වෙන්නේ අනාගතයේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරනවා කියලා. ශුන්‍යතා පටිසංයුක්ත දේශනා දේශනා කරන්නේ නැති බව. සතරන් වගේ දෙයක් බිහි වුණොත් අනාගතේ කොහොමද මහණෙනි එය හඳුනාගන්නේ කියලා අහනවා. එදාට මේ ශාසනය විනාශ වෙනවා කියනවා. අද ප්‍රසිද්ධ මාධ්‍යවල අද මේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා මේ මිනිසුන්ගේ ආමිසයට ගැට ගන්නවා. දිව්‍ය ලෝකෙට ගැට ගන්නවා. භවය පතනවා. මේ අය අද බුදුන් වහන්සේ එදා අනාගත බය සූත්‍රය කියපු දේ කරනවා. අද මේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ මාධ්‍ය ඔක්කොම මේ සාසනය විනාශ කරන්න කටයුතු කරනවා. ඉතින් මේ තරම් විශාල මේ සාසනයේ ඇත්තටම අර මේ විශාල ඩෝසර් කරන වගේ මේ යුගයේ මේ සාසනය විනාශ කරන්න සද්ධර්ම ප්‍රතිරූපක විදියට සැබෑම ආර්යයන් වහන්සේලා විදියට පෙනී සිටමින් ඒ අවබෝධය නැතිව විනාශ කරන තැනට යනවා. පේනවාද? වහන්සේ වගේ කෙනෙක් විහිවීම පන්තිතන් මේ බෞද්ධ ජනතාවගේ ලොකුම වාසනාවක්. ලෝකෙම ඇත්තටම ඔබතුමා පොඩ්ඩක් බලන්න මේ මෑත යුගයේ බලන්න මේ බලන්න මේ දොළු කන්දේ පැම්බොන්න ලක්ෂ ගණන් බස් අරගෙන ගිහිලා අර කැලේ ඇතුලේ බිල්ඩින් හදලා තට්ටු ගණන් වල ගොඩනැගිලා අද රිලව් ඉන්නේ. අද කැලේ වල් විහි වෙලා බලන්න මේ මේ මේ රැලි වලට කවදාවත් මේ පුළුවන්ද මෙහෙම මේ ඒකනේ මේ ඇත්තටම මාර්ගය අවබෝධ මාර්ගය පිරිසුදු කරගන්න නැත්නම් මිත්‍යා දෘෂ්ටිය කොච්චර අපි මේ ඔය ඔය ධාතු වන්දනාව කියලා ඔය අර වන්දනාව මේ වන්දනාව කියලා පෙරහැර ගිහිල්ලා රැලි වල ගිහිල්ලා මේ ශාසනය සම්පූර්ණ විනාශ කරන්න කවුද කියලා බලන්න මේ චෛත්‍ය වැහෙන්න මේ පළතුරු වට්ටි මේ චෛත්‍ය වැහෙන්න මල් පූජා කරු කෝටි ගණන් මල් පූජා කරන අන්තිම බඹරෙකුටවත් බොන්න මලක් නැහැ බුදුන් වහන්සේ මෙහෙම දේශනයක් කරයිද කොහෙවත් මේ වගේ මිත්‍යා දෘෂ්ටික කොයිතරම් සමාජයේ මිත්‍යා දෘෂ්ටිකද කියලා පේන්නේ නැද්ද ඒකේ? ඒවට කොයිතරම් පිරිසක් ඉන්නවද? විශාල විදිහට මිත්‍යා දෘෂ්ටියට මේ මාධ්‍යයත් මේ භික්ෂුන් වහන්සේලාත් ඇදලා දාන මුළු සමාජයම. අනිත් එක විශාල වේසනයක් මේ මේ මේ ශාසනයට කරනවා මේ මෑත යුගයේ. ඔබතුමාට පේනවද ඇස් ඇත්තෝ දකිත්වා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. බෑස් ගන්න මට තේරෙනවා දැන් මම සාමාන්‍ය අටපිරිකර දෙදේක ගැන මම හුඟක්ම මේ කට්ටියට කතා කරන්නේ ඔය අටපිරිකර කවුද පාවිච්චි කරන්නේ ඕක නිකන් සංකේතයක් වශයෙන් දෙනවා මිසක් දඬුවටම ඇත්තටම සිව්පසේ සිව්පසේ ලැබෙනවා වික්ෂුන් වහන්සේලාට පිරිසුදු ධර්ම දේශනා කරනවා නමුත් එතකොට මේ මේ පැහැදෙනවා මේ ගිහියන් පැහැදෙනවා ගිහියන් පැහැදෙනකොට සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් ඇත්තටම විශාල එතන එතන ඒකරාශී වීමක් මේ සත්‍ය හොයනාට සිද්ධ වෙනවා. ඒතර මුළු සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. නමුත් මේ සත්‍ය අවබෝධ නැතිකමයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. ඒක අපි කිව්වේ කාලයේ වැලිතලාවට සැඟව ගිය මේ පරම සත්‍ය අප හෙලි කරමු කියලා අර දේශනා වෙනවම දානවා ඒ නිසා. රහතන් වහන්සේලාගේ යුගයක් නැවතත් එනවා කියලා අපි එහෙම අපි අර අර අරම අර සමාජය අවදි කරන්න මේ වාක්‍ය දාන්නේ. සමාජයේ ඒ කියන්නේ මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙන බව සමාජයට අවදි කරන්න ඕන නිසා තමයි අපි දාන්නේ ඒ සත්‍ය ධර්මය අවදි වුණා කියලා. ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේගේ දේශනාවලට නම් සත්‍ය ධර්මය අවදි වෙනවාමයි. ඒක කිසි දෙයක් නෑ. අනිත් එක දැන් මට තේරෙනවා මම දෙකක් නෑ ආපස්සට හැරෙන්නේ නෑ. මම නම් සත්‍ය සොයාගෙනම ඒ කාන්තයෙන් ඔබතුමාට ඒ තුලම ඇසීම තුලම තේරෙනවා සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා කියලා. ඒ තුලම තේරෙනවා ඇත්ත වශයෙන්ම මේ ටික ඇහෙනකොට තේරෙනවා සෝතාපන්න මාර්ගයට එනවා කියලා. ඌ ඒකාන්තයි. අපි ඒක නිකන් බොරුවට කියනවා නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ගොඩක් අය අපිටම කියනවා. ආයි ඊට පස්සේ මේ ප්‍රතිපදාවේ කටයුතු කළා ආයි කෝල් කළා කියනවා. ස්වාමීනි ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ මේක කොහොම හෙලිකා දන්නේ? නමුත් මේක අපට ප්‍රත්‍යක්ෂයි කියලා. මේක අපි මේ මේ මේ දැන් මේ අපි මේ ඥානයන් අවදි වී කියන අපිට දැන් මේක දැනෙනවා කියලා මේ දැන් ආශ්‍රව කියලා ෂේ වෙනවා ඊට වැඩිය සෙතක් කොහෙද තියෙන්නේ ඒ ඇයිට ප්‍රත්‍යක්ෂ නම් අපිට එච්චරයි අපි කියන්නේ අර බුදුන් වහන්සේ කිව්වා වගේ ඒයි පස්සේ කෝපනායකෝ එන්න ඇවිත් බලන්න. ඔබට ප්‍රත්‍යක්ෂව විතරක් බාර අපි මේක කාටවත් බලෙන් ගන්න කියලා කියන්නේ. Tamanට කරලා බලන්න විතරයි කියන්නේ. ඇත්තටම මේ මේ ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ වෙන කිසි කෙනෙක් ඇත්තට මේක තව ඇදහිල්ලක් විශ්වාසයක් නෙමෙයි. ඒ ලුණු කෑව වගේ එයා දන්නවා සසර දුකින් මිදෙනවා කියලා. ඒ අය සසර දුකින් මිදිලා ඉන්නේ. ඇත්තටම මේ ධර්මයේ මේ ප්‍රායෝගිකව ප්‍රතිපදාව තුළ කටයුතු කළා ඒ සසර දුකෙන් මිදලා ඒ අය දෙන ඒ උදාහන වාක්‍ය කියන ඒවා තමයි අපිට තැනේ ඇහෙන්නේ අපිට ඒව පවසනකොට අපි හරි අතට දැනෙනවා ඇත්තටම අපි මේ යුතුයකම ඉටු කරා කියලා. සබා දහමේ යුතුයකමක් තියෙනවා. ඒ ආර්යයන් වහන්සේලාට. ඒ පරිසරය පිරිසිදු කරන්න ඕනේ මේ මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ පරිසරේ ආර්යයන් ඒ කියන්නේ බිහි වෙන්න ඉන්න ආර්යයන් වහන්සේලා නැත්තම් ඉස්පතු වෙන්නේ නැහැ. එහෙමයි. සංගව යනවා. එතකොට ශාසනය සංගව යනවා. ශාසනය ආයි හොයාගන්න බැරි වෙයි. දැන් වහන්සේලා වගේ කට්ටිය නිහඬව හිටියොත් ඒක අපරාධයක්. ඒක වෙනවා අපි මේ විදිහට කටයුතු කරන්න අපි අපි ලොකු වෙනසක් තියෙනවා අපි කටයුතු කරන විදිහේ. ඒ විදිහට කටයුතු කරන්න හේතුව තමයි එහෙම නැති වුණොත් මේක කවුරුවත් කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ ශරීර කූඩු ඕන මොහොතක අත්හැරලා පොළොවට පස් වුණාවේ කියලා ඒ අභියෝගෙත් අරගෙන තමයි මේ කරන්නේ. ආ ඉන්න බලාගෙන නෙමෙයි යන්න බලාගෙන. එහෙම තමයි අපිට කියන්නේ. <laughs> ඉන්නවලාගෙන මේවා කරන්න. ධර්මයේ පිපාසයෙන් ඉන්න කට්ටියට මේක අමාවතුරක්. ඒ සේවයේ ඉෂ්ට කළා අයෝ ඒ යුතුයකම ඉටු කිරීම පමණයි එකම වෙන අභිලාෂ මුකුත් අපිට නැහැ. මං හිතන්නේ කෑමෝගෙන් ඇස්සරිනවා දේශනා එකක් ඇහුවත් ඇස්සරිනවා. ඔබතුමා අවුරුදු 81ක් ගිහිල්ලත් ඔබතුමා තාමත් වීරයෙන් මේ ගැන සමහර ශරීර දුබලතා ගොඩාක් ඇති. ඒවා ගණන් ගන්න නැතුව එක වචනයක් ඔබතුමා එම කිව්වේ නැහැ. ඒක නිසා අපි ඔබතුමාගේ කරනවා අවුරුදු 81ක් ගිහිල්ලා මම ශක්තිවන්ත හිතක් තියෙනවා ඒ තාමත් මේ මිදෙන්න අදහසක් තියෙනවා 85ක් වෙනවා සයන්නම් 85ක් ගිහිලානේ බලන්නකෝ කොයිතරම් අගේ කරන්න ඕනද ඇත්තටම ඔබතුමා අගේ කළ යුතුමයි මොකද ඔබතුමා කතා කරපු එක වචනයක්වත් කිව්වේ නැහැ අපහසුතාවයක් අසනීපයක් ලෙඩක් දුකක් ගැන කිව්වේ නැහැ ඔබතුමාට තිබුණේ චිත්ත ප්‍රීතියක් මේක කරන්න ඕනි කියන එහෙමයි ඒක ධර්මයේ පිපාසයමයි තිබුණේ සාන්නන්ත ඒ ධර්මයේ පිපාසයේ දිශාමයි ඒ කියන්නේ ඔබතුමාට දරු මුණුබුරෝ එහෙමත් ඉන්නවා එහෙමයි හ්ම් වැඩිහිටි කෙනෙක් නේ ඒ මගේ නෝනා නැති වෙලා නමුත් මම ඉන්නේ දුවත් ලොකු දුවත් එක්ක හ්ම් හොඳමයි එහෙනම් හොඳමයි හොඳමයි එහෙනම් තේරුවන් කරමයි බොහොම පින් මේක කටයුත්ත ගැන සත්‍ය අවබෝධ කරගන්න බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ එහෙමයි. දේශනා පරිස්සමෙන් ශ්‍රවණය කරන්න මේ අලුතෙන් දාන ඒවා ගොඩක් ඔබතුමාට වැදගත් වේ දැන් සවන් දුන්නු නිසා. ද ප්‍රතිපදාව තමයි ගොඩක් අය පැහැදිලි කරන්නේ ඒවා ඔබතුමාට ඇසීම තුළ අවබෝධය කොහොමද යන්න ඕනි කියලා මඟ හදාගන්න හේතු වේවි උදව් වේවි. හොඳයි. හොඳයි එහෙනම්. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.